අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආ우සෝ භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච වෙක්කිතබ්බං කින්නකෝමි ඉස්සුකීති මච්චරීති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ වැඩමුළුවේ පළවෙනි දවස් වශයෙන් ධර්ම දේශනාව ආරම්භ කරනකොට මතක් කරගත්තා මේ ධර්ම දේශනාවක දෙන වටිනාකම බණ ඇහිීමක බහුසුත භාවයක පොතේ දැනුමක ඇසුවිරු තන්හි ඇති වටිනාකම. ඉතින් ඒ නිසා අපි දුප්පත් නෑ අපි බොහෝසත් මොකද සරුවච්චන් වහන්සේ හැම පැත්තෙම ඒ කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ඒ දේශනා කරන්න තියෙන කොටස් ත්‍රිපිටකයේ වාසයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපට ඒ ඔක්කොම ඉගෙන ගන්න වෙලාවක් ලැබෙයිද කියන්න බෑ. කෙසේ නමුත් අවශ්‍ය දේ මෙන්න මේකයි කියලා හෙව්වොත් ඒ දේ හොයා ගන්න පුළුවන් තැනකට තරමට ඒ ත්‍රිපිටකේ අපි අද වෙනකන් ආරස වෙලා තියෙනවා. ඒ ආරස වෙලා තියෙන්නේ අපි වෙනුවෙන් අපේ මුතුන් මිත්තන් ඒක પરම්පරාව නොබින්ද පෙළපත නොබින්ද රැකගෙන ආපු නිසා. ඒ නිසා අපි සරුවචන් වහන්සේ දේශනා කරපු කොටසක් මේ ධර්ම මාතෘකා වශයෙන් බහුසුත භාවයේ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරගන්න. ඇත්තටම කියනොනම් ඒක විතරක් නෙමෙයි ඒවට පස්සේ ඇති වෙච්ච සංග්‍රහ ග්‍රන්ථ තියෙනවා. එහෙම නැත්නම් ශ්‍රාවකයන් දේශනා කරපු කොටස් ත්‍රිපිටකයේම තියෙනවා. ඒ කොයි එක ගත්තත් ඒක මේ තේරවාද ක්‍රමයට ගැලපෙන විදිහට හදලා තියෙනවා. ඉතින් අපි ඒ ත්‍රිපිටකයේම ගත්තේ මේ අද මාතෘකා කරන ලද කොටස ඒක ශාස්ත්‍රීය භාෂණයක් නෙවෙයි සරුවචන් වහන්සේ දේශනා කරලා දක් නෙවෙයි ශ්‍රාවක භාෂණයක් නමුත් පුංචි කෙනෙක් නෙවෙයි මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා. ඒකෙදී මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ ශාසනය වෙත හිත දීලා වැඩ කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිසට අනුකම්පාවෙන් දේශනා කරනවා මේ පැවිද්දත් එක්ක මේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරනකොට ගාක් වෙලාවට දුර්වචස් භාවය ප්‍රගල්භ භාවයේ හිතුවක්කාර භාවය එහෙම නැත්නම් ඔලමුල ගති ඒ පැවිදි ජීවිතයට නැත්නම් උපාසක උපාසිකා ජීවිතයට නපුරු විදියට බලපානෝ ඒක නා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනවශ්‍ය විදියට අනුන්ගේ අප්‍රසාදයට සහ අමනාපයට හේතු වෙනවා. ඉතින් අපි හිතන්නේ ඒක අනුන්ගේ දෝෂයක් ඒ අප්‍රමා අප්‍රසාදය කරන කෙනා කරේ අපි අප්‍රසාද වෙනවා. අපිට අමනාප වෙන එකනාදී අපි අමනාප වෙනවා. නමුත් ඒ අමනාපයට සහ අප්‍රසාදයට හේතුව Taman තුල කියලා ඒ අප්‍රසාදයට ලක් වෙන කෙනාට වැටහෙන්නේ නැහැ. අමනාපයට ලක් වෙන කෙනාට වැටහෙන්නේ නැහැ. යා හිතන්නේම මම බොහෝම හොඳ කෙනෙක්. මම උපාසක උපාසිකා කෙනෙක්. මම භික්ෂු භික්ෂුණී මෙහෙණින් ආසෙ නැත්තම් සීකමාන කෙනෙක්. ඒ නිසා මගේ ළඟ වැරද්දක් නෑ. ඒ අනික් කට්ටියක තියෙන දෝෂයකට තමයි මේ අප්‍රසාදේ අමනාපේ පහළ වෙලා තියෙන්නේ කියලා ඒක වරදල වටහා ගන්නවා එකක්. එතකොට ඒ කෙනේ යත්තන් කෙරෙහි අප්‍රසාදේ තාමනාවේ පහළ කර ගන්නවා. මෙන්න මේකට හේතු වෙන්නේ මේ දුර්වච ස්වභාවය. ඒ වෙනුවට පැවිදි ජීවිතයෙන් සෝබනාලංකාර වෙන්න නම් ජීවිතයේ අලංකාර කරගන්න නම් ප්‍රතිපත්තියක් කොඳු යට පෙලක් හරියන්න නම් දුර්වච භාවයේ වෙනුවට සුවච භාවය ඇති කරගන්න වෙනවා. ඉතින් මේ විදියට මේ දුර්වච සහ සුවච භාවය කියන මේ ධර්මතාවය නැත්නම් එකේම දෙපැත්ත තේරුම් ගැනීම සඳහා මහ මොග්ගල්ලාන ස්වාමීන් ඉදිරිපත් කරන්නේ අනුමාන ක්‍රමය. ඒකට ඥාණයට කියන්නේ අනුමිනි ඥාණය. ඒකෙදී අපි ලෝකයේ බාහිරේ ජන විඥානයේ ආචාර ධර්මවල සම්මුතියේ පවතින ආ වූ මේ අප්‍රියමනාවකමත් අප්‍රියමනාවකමට හේතු වෙච්ච දුර්ච ස්වභාවය සහ සෝච ස්වરૂපයත් කල්පනා කරලා එහි යම් කිසි කොටසක් Taman තුලක් තියනවාද මම සමාජයත් එක්ක ඇසුරු කරනකොට අනිකුත් sannivedana පවත්නකොට දෙබසකට ගිහාම මා කෙරේ සමහරක් මනාප අමනාප මනාප වෙන්නත් අප්‍රිය වෙන්නත් අප්‍රිය අමනාප වෙන්නත් මනාප ප්‍රිය වෙන්නත් ඒගොල්ලන්ගේම දෝෂේ නෙවෙයි මා ළඟත් මේක වෙන්න පුළුවන් කියලා අනුමාන කිරීමක් තමයි මේ සූත්‍රයේ කරන්නේ. ඒ නිසා මේක ඊයේ මතක් කරපු වගේ අලංකාරයට කැමති යෞවනියක් හෝ යෞවනයෙක් ගමනක් යන්න ඉස්සර වෙලා තමන්ගේ මූණ සකස් කරගෙන රූපාලාවන්‍ය කරලා කණ්ණාඩියකින් ආදාසයකින් මුඛ නිමිත්ත බලනවා ප්‍රතිවේක්ෂා කරලා තමන් බලාපොරොත්තු වෙන විදිහට මේ රූපලාවන්‍ය සිදුවලාද කියලා එතකොට දැක්කොත් මූණේ දුවිලි පාරක් දැලි පාරක් එතකොට වහාම අර මේ රූපලාවන්‍යයට කැමැති අලංකාරයට කැමැති යෞවනයා හෝ යෞවනිය ඒ මූණේ තියෙන ඒ දූවිලි ටික දැලි ටික අයින් කරන්න පෙළඹෙන්න ආසේ පැවිද්දා විසින් උපාසක උපාසිකාවන් විසින් තමන්ගේ సంతානයේ තියෙනා වූ මේ දුර්වච භාව දැක්කොත් හැදෙන්න ඕන කෙනෙක් නම් සංසාරේ බය කෙනෙක් නම් අර මූණේ දැලි පාරක් දැකපු යෞවනයක් යෞවනියක් අලංකාරයට කැමති යෞවනයක් යෞවනියක් වහාම ඒක අයින් කරන්න ආසේ මේ දුර්චස් භාවයේ වෙනුවට සුවච භාවය ඇති කරගන්නවා එතකොට අපට අපේ પરම්පරාවෙන් එහෙම නැත්නම් බෞසුතයන් අතර තියෙන ඇසුවිරු ඥාන නැත්නම් අතර තියෙන සියලු ඥානයන් ලෞකික ඥානයන් වගේම අභ්‍යන්තරයෙන් අපට ආධ්‍යාත්මික ඥාන එහෙම නැත්නම් ඒවට පරමාර්ථ ධර්ම කියලා කියනවා. එහෙම ආර්ය ව්‍යවහාර කියලත් සඳහන් කරනවා. අන්න ඒව අප කරා එන්න පටන් ඒ සුවච භාවය නිසා අපට ලැබෙන මෙලව වශයෙන්ම ditta ධම්ම වශයෙන්ම ලැබෙන ආනිසංස. ඉතින් ඒ නිසා වරින් වර Taman දිහා බලලා මයි ළඟ මේ දුර්වච ගති තියෙනවද? ඒවා දුරු වෙලා සුවච ගති පහළ වෙනවද කියලා බලන්ට බැලිය යුතු මුණත් බැලිය යුතු ආකාර 16ක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් අපි පසුගිය වැඩමුළු වල යෝගේ 10ක් විතර සාකච්ඡා කරා. අපි ඊයේ ඉස්සරහින් තියාගත්තේ ඉස්සුකී මච්චරී කියන ඊර්ෂ්‍යා කිරීම සහ මසුරුකම කියන සමාජ ධර්ම දෙක. ඉතින් ඊර්ෂ්‍යා කරන කෙනා සමාජයේදී බොහෝ විට අනුන්ගේ අප්‍රසාදයට අමනාපයට ලක් වෙනවා. අපිත් දන්නවා අපි එමෙ ඊර්ෂ්‍යා මසුරුකම් කරන ඇත්තන්ට අපේ හිතේ පහළ වෙන අප්‍රියමනාපේ. ඒ වගේම දැනගන්න පුළුවන් තමන්ගේ ජීවන රටාව දිහා සම්මා ආජීවයේ දිහා වාචා දිහා කර්මාන්ත දිහා බැලුවොත් මේ සියල්ලම අපේ ජීවන රටාව වචනය ක්‍රියාව සම්පූර්ණ සම්‍යක් පුලුල් නිවැරදිව නෙවෙයි. අපි ළඟත් තියෙනවා යම් යම් මේ ඊර්ෂාවට සම්බන්ධ ලකුණු මසුරුකමට සම්බන්ධ චරිත ලකුණු ඒ නිසා දැනට ඒක පේන්නේ අපිට සමහරට පෙන්ලා දෙන්නොත් බැරි වෙන්නේත් නැහැ. නමුත් බොහෝ විට අපි දකින්නේ නමුත් තියෙන බවට අනුමාන කරන්න පුළුවන්. ලෝකයා මෙහෙම කරනකොට ලෝකයාට මේ වගේ අප්‍රියමනාපකම් ඇති වෙනවා. මා තුලත් නැහැ කියන්න බෑ. තිබුණොත් මටත් නොසිතූ නොවිරු වෙලාවක අප්‍රියමනක අමනාපකම් මට එන්න ගන්නවා. එතකොට මම මේ ධර්මයේ දන්නේ නැත්නම් අනුමාන ඥානෙ නැත්නම් අනුමිනි ඥානෙ නැත්නම් අප්‍රියමනාප වෙච්ච පුද්ගලෙත් එක්ක ගැටෙනවා. ඒ පුද්ගලට අප්‍රිය වෙනවා. පුද්ගලට අමනාප වෙනවා. ඒ නිසා තමන් සුද්ධවන්තේක්ක තමන් ළඟ මේ ඊර්ෂ්‍යාව නැතය මච්චරිය නැතය කියන මේ මාන්නේ නිසා අපි නොමග යනවා. ඒ නිසා අපි ලෝකේ පවතිනා වූ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැහැ. කවුරු හරි දැහැමින් සෙමින් හම්බ කරගෙන කනවනම් ඒක ඉවසන්නේ ඒකට මොනවා හරි යටි කූට්ටු වැඩක් කරලා ඒ පිරිසට ඒ පවුලට ඒ ජාතියට ඒ නගරෙට ඒ සමාජයට ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරනවා. ඉතින් අන්නේ කටයුතු පවතින සමාජයක ඉන්න අපට ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද? ඒ සමාජ මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපිත් සමාජට සමූහයක් වශයෙන් තව දියුණු જાතියකට වයි ඊර්ෂ්‍යා කරන්න හැටි. එහෙම නැත්නම් අපේ જાතියට නැගිටින්න දෙන්නේ නැතුව ඊර්ෂ්‍යා කරන අයට අපි ගහන හැටි දේශපාලනය කරන කට්ටිය දාන්න. සමාජ විද්‍යාව ගන්න කට්ටිය දාන්න. ආර්ථික විද්‍යාව දාන්න කට්ටිය දාන්නවා. ওই දේශපාලන අරගල ආර්ථික සටන් සමාජික ව්‍යාපාර ඔක්කොගෙම තියෙන්නේ ඔය කෙනෙකුගේ සැප සම්පත් දැකලා නුරුස්නා ගතිය. අපිට කවුරුත් ඒ විදිහට ගහන්න આવොත් අපිත් ගහන්න යනවා. අපි ඒ වගේම ඒ වගේ අයට ඊර්ෂ්‍යා කරනවා කරගන්න දෙයක් නැහැ ගහන්න බනින්න බෑ ඊර්ෂ්‍යා කරනවා. ආන්නේ ගති Taman ළඟ තියෙනවායි කියලා දැනගෙන කවදා හෝ මේ නිසයි මට මේ හිතා ගන්න බැරි විදිහට මේ අප්‍රියමනාප තත්ත්වවලටපත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ ඊර්ෂ්‍යා අමනාප දෙක නැති කරන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට චිත්ත මාත්‍රාවක් උපදවන්න පුළුවන් නම් චිත්තං උපාදේතබ්බං කියන විදිහට ඒක තමයි මේ සූත්‍රයෙන් මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සමීපස්ත සමන් වහන්සේගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට එක්ව භාවනා කරන අනිකුත් සගයන්ට දෙන පණිවිඩය. ඒ නිසා යෝග ජීවිතයේ කොතනකදී හෝ ඒ අදිස්ථානය ගන්න ඕනේ මේ චිත්ත ශක්තිය නැත්නම් චිත්ත ධර්ම වලට පාවිච්චි කරන වචනය තමයි අදිෂ්ඨාන ශක්තිය කියන්නේ. Tamanට තේරුම් ගන්න ඕනේ මේ අප්‍රියමනාපකම් මා කරා බැමිනෙන්නේ මා තුලක් තියෙන මේ ඊර්ෂ්‍යාව සහ මසුරුකම නිසායි ඒ නිසා ඒක නැති කරන්න උත්සාහ කරන්න ඕනේ කියලා යෝගාවචරේක් භික්ෂු වේවා භික්ෂුණී වේවා උපාසක වේවා උපාසිකා වේවා මේ චිත්ත මාත්‍රාව ඉපදුවා නම් ඒක යෝග ජීවිතයට බහූපකාරං මහත්ඵල මහානිසංස භාවය කියලා සරුවචනාන්තේ චේතෝ කීල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා චේතෝ කීල සූත්‍රයේ වෙනම සූත්‍රයක්. ඒත් මේ මජ්ක්‍ධිම නිකායෙම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. අනුමාන සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන මජ්ක්‍ධිම නිකාය පොතේම සංග්‍රහ වෙලා තිනවා. කෙනෙක් Taman ගැන බලලා මම මයිලඟ තියෙන මේ ඊර්ෂ්‍යා මාසුරු ගුණ නැති කර ගන්න ඕනයි කියලා. ඉතින් ඒ විදිහට යම් කිසි කෙනෙක් නැවත සලකා බලනකොට ඒ මාදිෂ්ඨානයක් ඇතුව කටයුතු කරනකොට නැවත සලකා බලනකොට Taman ළඟ ඒ පාපක අකුසල ධර්ම තාම තියෙනවා දන්නවනම් තාම මතුවෙලා නැහැ ඒ අනුසේ වශයෙන් තියෙනවා නිදිගත් ස්වරූපෙන් තියෙනවා පරිසරය ලැබුණොත් මතුවෙන්න පුළුවන් ප්‍රභවය තියෙනවා දන්නවනම් එයා උත්සාහ කරන්න කියනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියලා ඉතින් මේකෙදි මේ තාම ඉපදිලා නැති වුණාට නිදිගත් ස්වරූපයෙන් Taman ළඟ ඊර්ෂ්‍යාව තියෙනවා නම් ඒ ඊර්ෂ්‍යාව නැති කිරීම නිකං සිද්ධ වෙන්නේ දවසින් දවස ඒකට පොහොර වැටි වැටි ආහාර වැටි වැටි මේක බෝ වෙනවා මම අදිස්ථාන කරන්න ඕනේ නැත්නම් චිත්ත ශක්තිය ඇති කරන්න ඕනේ නැත්නම් ඡන්දයක් ඇති කර ගන්න ඕනේ කැමැත්තක් මේක නැති කරන්න ඕනේ කියලා අන්නේ චන්දං ජනිති කියන තැන තමයි අපේ ජීවිතයේ හැබෑ වෙනස විප්ලවය පටන් අරගන්නේ. ඒ චන්දං ජනිති ඊට පස්සේ ඒක නිකං අනේ මට ඊර්ෂාව නැති වේවා කියලා හිතූ පැතූ පමණින් අදිෂ්ඨාන පමණින් නැති වෙන්නේ නැත්නම් වායමති වෑයම් කරන්න ඕන. මේ වෑයම් කරන්නේ ඊර්ෂ්‍යාව තාම එන්න ඉස්සර වෙලා. ඊර්ෂ්‍යාව මල් පිපෙන්න ඉස්සර වෙලා. ඉස්සරහා ඊර්ෂ්‍යා පිපෙන්න ඉස්සර වෙලා ඒ විදිහට කරන වෑයම වීරිය ප්‍රධාන දෙයක්. ඒකට කියන්නේ වීරිය සංවර. මගේ හිත තාම ඊර්ෂ්‍යාව ඇවිල්ලා කෙලෙසිලා මුකුත් වෙලා නැහැ. ඒ නිසා මම වීරිය කරන්න ඕනේ. චන්දං ජනේති වායමති වායමති කියන්නේ වීර්ය කරසි. වීර්ය කරන්න ඕනේ චිත්ත ප්‍රවෘත්තිය චිත්ත මගේ හිත චිත් ධාරාව මේ ඊර්ෂ්‍යා පැත්තට නොයන්ට. මසුරු පැත්තට නොයන්ට. මෙන්න මේ ක්‍රියාවලියේදී හිත දැඩි කරගන්න වෙනවා කෙනෙකුට හිත අසතියෙන් ගත කළොත් හිතු හිතු දේවල් වලට යන්න දුන්නොත් යන්නෙම ඊර්ෂ්‍යා පැත්තටයි. යන්නෙම මසුරු පැත්තටයි. ඒ වෙනුවට ආරක්ෂක ස්ථානයක, ക്ഷേම භූමියක, නිර්මල තැනක, නික්ලේශී තැනක හිත නිතර නිතර ඇසුර කරන දෙන්න හිතට පෙන්නලා දෙන්න ඕනේ මේ මෙතනින් පිට ගියොත් නම් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන එන්න පුළුවන්. මේකේ හිටියොත් මේක බුදුහාමුදුර අපිට කොටු කරලා දීපු ශේස්ත්‍රය ඒකට කියන්නේ සතිපට්ඨාන ගෝචර භූමිය කියලා මේකට ගෝචර අජ්ජත් අරමුණ කියලත් ආධුනිකයට හඳුන්වා දෙනවා මහසීසියාඩෝ ස්වාමීන් වහන්සේ. තමන් භාවනා කරනකොට භාවනා ඉස්සරහින් තියාගත්ත අරමුණ ඒක ඇතුළත තියෙන එකක් නේ අජ්ජත් අරමුණක් නේ ගෝචරයි කියලා කියන්නේ ඒක කෑවට ඊර්ෂ්‍යාවට පොහොර ලැබෙන්නේ නැහැ. ඒක කෑවට ඊර්ෂ්‍යාවට ආහාර ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ අනිස්සුකී කියන විදිහට ඊර්ෂ්‍යාව නැතිකමටයි මච්චරී කියන එකේ අමච්චරී කියන එකටයි. ඒක නිසා වර්තමානයේ හිත පවත්තන හැම චිත්තක්ෂණයකම යෝගාවචරයට දැනුණත් නැතත් ඊර්ෂ්‍යාව මසුකම ඇතිලා තිබුණත් නැතත් මේ ගෝචර අධ්‍යාත්ම භූමියේ ගෝචර අධ්‍යත් අරමුණේ හිත පවත්තන තාක්කල් අපි බුද්ධ ආරක්ෂාව ලැබෙනවා අපිට ධර්ම ආරක්ෂාව ලැබෙනවා අපිට සංඝ ආරක්ෂාව ලැබෙනවා අපිට සීල ආරක්ෂාව ලැබෙනවා. ඉතින් අපි මේ නෝපන් අකුසල් නොයිපද වීමේ අදහසින් එහෙම නැත්නම් තාම නෝපන් ඊර්ෂ්‍යාව සහ මසුරුකම නොයිපද වීමේ අදහසින් මේ මූල කර්මස්ථානයකට හිත යොදලා කායානුපස්සනාවකට හිත යොදලා රූප කර්මස්ථානයකට හිත යොදලා කටයුතු කරනකොට ඒ අරමුණේ ඉන්නා තාක්කල් අපට නොඋපන් ඊර්ෂ්‍යාව ක්‍රෝධ ඊර්ෂ්‍ය මසුරුකම නොයිපදී ඉන්නවා කියනක යෝගාවචරය හිතේ තහවුරු කරගන්න. මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා එතන ඊර්ෂ්‍යාව නැති කරන අදහසක් හෝ මසුරුකම නැති කරන අදහසක් හෝ සියලු දෝචස කරන ධර්ම නැති කරන අදහසක් නැති වුණාට අනිවාර්යයෙන්ම වර්තමාන මොහොතේ හිත පවත්තන හැම වෙලාවකම සතියින් ඉන්න හැම වෙලාවකම මේ දුර්වච කරන ධර්ම නොයිපද වීම පිණිස පොහොර නොවැටීම පිණිස ආහාර නොදීම පිණිස යෝගාවචරය අතින් සම්‍යක් ප්‍රයෝගයක් යෙදෙන ධම්මයක් කෘත්‍යයක් යෙදෙනවා ප්‍රතිපත්තියක යෙදෙනවා කෙලස් කැපීමක් සිදු වෙනවා ඒක නිසා භාවනා කරන්න ඉඳගත්තා නම් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මච්චරිය මසුරුකම එන්න පුළුවන් තැන තමයි අරමුණේ හිත නොපීඨන වේලාව. නැත්තම් සතිය නොපීඨන වේලාව. ඊර්ෂ්‍යා මසුරුකම නොයන බවට සාතික වෙන තැන තමයි Tamange අරමුණේ හිත පිහිටන වේලාව. ඒ නිසා අපට මේ අරමුණ කියලා කියන්නේ නික්ලේශී තනක්, ගෝචර අජ්ජත් අරමුණ කියලා කියන්නේ නික්ලේශී තනක්, නිර්මල තනක්. ඒකේ ඉන්නා තාකල් නොඋපදීච්ච ඊර්ෂ්‍යාව මසුරුකම උපදීන්නේ නැහැ. ඒ නිසා මම මේකේ පුළුවන් තරම් ගත කරන්න ඕනේ කියලා යෝගාවචරයට එක වැටහෙන්න කොච්චර කල් භාවනා කරන්න වෙයිද දන්නේ. මොකද හිත කොයි වෙලාවෙත් අතීතයට දුවනවා. අනාගතයට දුවනවා. වෙන අරමුණු වලට ගියාම ඒව ගැන කතා කර කර ඉන්නවා. වෙන කෙනෙක් ගැන හිතනවා. මේ හැම තැනකින්ම අර ගෝචර අධ්‍යත්ත අරමුණ නැත්නම් ගෝචර අධ්‍යත්තේ හිත පවත්න්න දෙන්නේ නැතුව හිත අනතුරුදායක තැන් වලට වැටෙනවා. අනාරක්ෂිත තැන් වලට වැටෙනවා. නික්කලස්තන්සයන්ට වැටෙනවා. ගෝචර භූමියෙන් පිට පයින්න. ඉතින් මේක යෝගාවචරය මේකට සම්‍යක් ප්‍රයෝග සම්‍යක් උත්සාහයක් කරනකොට පේනවා තමන්ට හිත සුව දනවන අර්ථ කුසලයේ සලකන දේ හොඳටම දැක දැක දන දනත් අපේ හිත පැදුරටත් නොකිය කෙලෙස් අරමුණු වලට දුවනවා අනික අරමුණු වලට යනවා මම මෙතෙක් කන්නම් හිතාන හිටියේ මට මේ ජීවිතේ මට ඕන දේ කරන්න පුළුවන් කියලා. නික්ලේශී තන දැක්කට පස්සේ එතන හිටියේ කියලා. දැන් හොඳටම නික්ලේශී පන අඳුරලා දෙනවා තර්කයෙන්, අනුමාන ඥාණයෙන්. එහෙම නිර්මල තන අඳුරලා දෙනවා. ප්‍රතිපදාව හඳුන්ලා දෙනවා. කෙලෙස් නැති වෙන තන හඳුන්ලා දෙනවා. යන්නේ හිත පැදුරටත් නොකිය. ගිය ගමන් හිත පිට ගිය ගමන් ඉතින් යෝගාවචරයට කල්පනා වෙන්න පටන් ගත්තා අනේ සීල් අරගෙන අනේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අනේ අමාරුයින් මේ භාවනා කරන්න ආවා දැන් මං ඉඳගෙන ඉන්නේ හිත තියන්න ඕනේ මේ ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසී නැත්නම් පිම්බීමේ හැකිලිමේ අනේ බලන්න ලාහක් උඩ තිබ්බ ගෙම්බෙක් වාගේ තියන්න ඉස්සලා හිතපයින් ඉතින් කොහොමද ගෙම්බෝ දෙන්නේ ලාහුඩට ලාහුඩට ගන්නේ ලහ කියන්නේ තැටියක්. තැටියට ගෙම්බ එකතු කරනවා වගේ එක ගෙම්බෙක් ගෙනත් තියලා අනිත් එක අල්ලන්න හදනකොට මේක කොහෙන් ගියක්ද මේ වාගේ හිතක් කඩප්පුලි හිතක් නොකෑමනා හිතක් දාපතුරා හිතක් පට්ටබඳුරු හිතක් තියෙන බව කවුරුත් හිතන්නේ ඔක්කොමලා හිතන්නේ මම බොහොම හැදිච්ච වැඩිච්ච සාන්ත දාන්ත තීන්ත කූඩුවක් කියලා. තිබ්බ ගමන් පේන පටන් ගන්නවා මේක අනාත්මයි. කාගේ දෝනියාය පත්‍රයකට වැඩ කරන්නේ මෙච්චර සුවයලවන අර්ථ කුසල දෙන පණිවිඩයේ තියේදී යන්නේ කියලාවත් නෙවෙයි. ඒ මොකද මීට ඉස්සර කරපු ඊර්ෂ්‍යාව මසුරුකන් නිසා. මීට ඉස්සර අපි එක එකනට ගිනි ගෙඩි දීලා තියෙනවා. පෙස්සන් ගහලා තියෙනවා. කකුලෙන් ඇදලා තියෙනවා. කකුල් මාට්ටු දාලා තියෙනවා. ඉතින් ඒ කරදර නිසා දැන් අරමුණේ තිබ්බත් හිටින්නේ නැහැ. ඒ නිසා ඒ අරමුණ වලට බැනලා හෝ ඒ ඒජන්ත වලට බැනලා හෝ ඒවත් එක නඩු කියන්න ගිහිල්ලා හෝ ඒ වගේ අලගිය මුල ගිය අංග ප්‍රත්‍යංග හොයන්න ගිහිල්ලා හෝ ඊර්ෂ්‍යා මසුරුකම් වලට පෝර දාන්න නැතුව යාප්පු වෙලා බැගෑ වෙලා අදිෂ්ඨාන කළ ආය කොහොම හරි අරමුණට ගෙනල්ලා ගෝච රාජ්‍යත් අරමුණේ ආරසක භූමියේ ക്ഷേම භූමියේ නිර්මල තන නික්ලේශී තන හිත පවත්තන බැගෑ ගතිය තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒ තියෙන බය ආදු ගතියට ඒ මොකද ඒ තරම් බයයි කෙලෙස් වලට ඒ තරම් බයයි සංසාරෙට හරියට පිටේ වනේ තියෙන මීමා පඳුරට බයයි වගේ තමන් ලද ලද වෙලාවේ වෙනදට වැඩිය අරමුණේ ඊට පාත්තන්ට යන එකට සෑහෙන වීර්යයක් ඕන. ඉතින් උඹ දෙනකොට තියෙන ප්‍රශ්නය තමයි දවලුත් අපි සාකච්ඡා කළේ එහෙම අරමුණට හිත ගන්න හදනකොට නිදිමත. චක්මනේදිත් නිදිමත එනවා. පරියංකේදිත් නිදිමත එනවා. ඉතින් ඒ නිසා වීරිය මදිකම වීරිය කියන්නේ තාපයක් නම් නිදිමත කියන්නේ සීතලකම. මිදිච්ච ගතිය. අපි මේකට වීරිය දාලා උණු කරන්න ඕනේ. තවන්න ඕනේ. කෙලස් තවන්න ඕනේ. මොනවද කරන්නේ? පුළුවන් තරම් මෙනෙහි කරමින්, ලදාරමුණ මෙනෙහි කරමින් පිට ගියොත් ආයසරයක් තමන්ගේ මූල කර්මස්ථානයේ ගෙනවිත් තබා ගැනීම භාවනා කළොත් කියන්නේ මේ කාරණාව හරියට තේරුම් අරගෙන අජ්ජත් ගෝචර අරමුණේ ගෝචර අජ්ජත් අරමුණේ හිත පැවැත්වීම හරියට තේරුම් ගත්තොත් යෝගාවචර තියෙනවා මේක අනාත්ම බව හැබෑව අරියාදුවට හිටලා තියෙන බව හැබෑව නමුත් මේ කාරණාව දැනගෙන නැවත නැවත අරමුණේ තබා ගැනීමට උත්සාහ කළොත් ශිල්පයක් ඉගෙන ගන්න කෙනෙක් වගේ බොහෝ පුහුණු කිරීමෙන් මේක අතවුරු කර ගන්න පුළුවන් ශිල්පයක් ඉගෙන ගන්න පොත් බල්ල බෑ ශිල්පයක් ඉගෙන ගන්න කාගෙත් ආශිර්වාද ලැබලා බෑ. ශිල්පයක් ඉගෙන ගන්න කල් දාලා බෑ. ඒක කරන්න ඕන. ඒකයි ශිල්පික දෙනවට නම් ඒ වාගේම තමයි මේ භාවනාවේදීත් වීරියෙන් යුක්තව නැවත නැවතත් අරමුණේ ගෙනත් තියෙනකොට මේ ගෝචර අජ්ජත් අරමුණෙන් හිත ගෝචර අජ්ජත් අරමුණට හිත බැස ගැනීම සහ බාහිර ලෝකයේ තියෙන කාමවස්තුන් පරිත්‍යාග කිරීම කියන දෙකම එකයි. මම නැවතත් කියනවා ගෝචර අජ්ජත් අරමුණට හිත බැස ගැනීම කියන පක්ඛන්දනයත් බාහිර ලෝකයේ තියෙන කාමයේ පරිත්‍යාගයේ කියන අත්හැරීමත් දෙකම එකයි. පක්ඛන්දන පරිත්‍යාග කියලා මේ පටිනිස්සග්ගේ පැති දෙකක් තියෙනවා. ඒක නිසා ලෝකයේ පිළිබඳ අරිඹු මාත්‍රයක් හරි ලෝමේ කරි ආසාවක් තියෙන කෙනාට අජ්ජත් ගෝචර අරමුණට එන්න බෑ. එයාට අතීතය ගැන කල්පනා වෙනවා, අනාගතය ගැන කල්පනා වෙනවා, ගෙදර ඉන්න අරකන්න මේගොල්ලෝ ගැන කල්පනා වෙනවා, අතර මෙතන ගැන කල්පනා වෙනවා. ඒ කියන්නේ චිත්තක්ෂණයකට හෝ ගෝචරත්‍යත් භූමියට පක්ඛන්දනය කියලා කියන බැස ගැනීමක් වෙන්නේ නැහැ. ඒ මොකද මේ අනිත්‍යක හිතින්වත් පරිත්‍යාග කරන්න කැමති නැහැ. ඒ නිසා එක චිත්තක්ෂණයක අපි හිතමු උපමාවකට ආදර්ශයකට හිටියා. කොහෙද මම දැන් මේ ඉඳගෙන ඉන්න බව දාන්න. ඉඳගෙන ඉන්න බව එකක් ඉඳගෙන ඉන්නට හිතේන එක එකක් ඊට ගොඩාක් වටින දෙයක් තමයි ඉඳගෙන ඉන්න බාට හිත ආව බව දන්න එක ওই දෙක සම්පූර්ණ දෙකක් ඊටත් වැඩිය තව එකක් තමයි ඉඳගෙන ඉන්න බවට හිතේන එක සමාදන් විය යුතු අධික කුසලයක් අධි කුසලයක් බව දන්නේ. ඔය හුඟක් බෞද්ධෙන්ට ඔය දෙවෙනි තුන්වෙනි එක දන්නේ නැහැ. ඉඳගෙන ඉන්න භාවයේ තමයි සමාහට හිත තියෙන්නේ. අනේ මහ කම්මැලි අප්පා එකම ආතනේ හිටියා මහා නදකින් මුස්පේන්තුවක් මේක නැගිටලා යන්න නැත්තම් කියලා අර ඉඳගෙන ඉන්න එකේ හිටියට ඒක සමාදම් වෙන්නේ නැහැ. ඒක අගේ කරන්නේ නැහැ. එතකොට හිත ආයෙත් අසප්පුරුස වෙනවා. හිත ආයෙත් අසත් ධර්මයට යනවා. මාර පාක්ෂික වෙනවා. ඉතින් ඒක බව දැනගෙන තමන් ඊට වැඩිය ටිකක් චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් ඒ ආශ්වාස එකක් දෙකක් තුනක් හතරක් පහක් පිම්බීම හැකිලිම එකක් දෙකක් තුනක් හතරක් පහක් අවබෝධ කරගෙන ඒ අවබෝධ කරන්න නම් බාහිර ලෝකෙම පරිත්‍යාග කරන්න ඕනේ නිසා මම ඒ හිත අරමුණේ පිහිටපු චිත්තක්ෂණේ සක්විති රජ කෙනෙක් වෙලා තමන්ගේ සක්විති රාජ්‍ය අතහැරපු රජ කෙනෙකුට වැඩිය පිං කරනවා. දාන කුසලයේ සිද්ධ වෙනවා. පරිත්‍යාග කුසලයේ සිද්ධ වෙනවා. ආන්නේ බව තේරුම් අරගත්ත කෙනාට මේ භාවනාව කියන්නේ કોઈ මහා අමාරු දෙයක් නෙවෙයි. මම මේ මේ බුදුආමරගේ ගම්බීර ධර්මයේ සරල කරන්න හදනව නෙමෙයි. අපිට මේ පටලවිලා තියෙන්නේ චිත්තක්ෂණයකටවත් මේ බාහිර ලෝකෙ හිතින් අමතක කරන්න බෑ. ඊට වගේම චිත්තක්ෂණයකට ලෝකෙම මතක කරලා මේ අරමුණේ ඉන්න එක කම්මැලිකමක් නිදිගතකමක් කාලකන්නිකමක් මුස්පීන්තුවක් කියලා හිතනවා වෙනුවට මේක විශාලම කුසලය අධි කුසලයක් මේකට සමාදන් වෙන්න බැරි නිසා මේ ඊර්ෂියාකම අනේ මසුරුකම ඇවිල්ලා මේක දැහගන්න. දැහගන්නේ අර වර්තමාන මොහොතේ ඉන්න එකේ වටිනාකම දන්නේ නැති නිසා. ඉතින් මෙහෙම ඉන්නකොට මේ වර්තමාන මොහොතේ මෙහෙම ඉන්නකොට උඟ දෙනෙක් හිතනවා මේකට වරු ගණන් දින ගණන් මාස ගණන් භාවනා කරන්නේ චිත්තක්ෂණ දෙක තුනේ හරියට භාවනා කරන්න ඕනේ එහෙම ඉන්නකොටම පුදුමාකාර විදියට මේ තමන් බලානින්න ආස්වාස් ප්‍රසවාසී තමන් බලානින්න මේ පිම්බීමේ හැකිලීමේ පුදුම පරිවර්තනයකට පුදුම රූපාන්තරණයකට පුදුම වෙස්පර්ලියකට යනවා ඉතින් මේ යෝගාවචරය මෙතෙක් කල නිත්‍ය සංඥාවේ හිටපු නිසා මේක අල්ලගන්න ඕන දෙයක් මේක මගේ කරගන්න ඕන දෙයක් මේක මම කරගන්න ඕන දෙයක් කියාගෙන ඉන්න බලන කෙනාට අර ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානේ නැත්තම් ඉදිරිපත් කරගත්ත මේ ආස්වාද ප්‍රසවාසී නැත්නම් ඉදිරිපත් කරගත්ත පිම්බීමේ හැකිනේ වෙනස රුස්සන්නේම නැහැ. එයා ඒකට gadu ගෑනෙනවා. එයා හිතන එයා කියනවා ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්න බෑ. මේක වෙනසක් පරිවර්තනයක් අනිත්‍යතාවයක් ඇතිව නැති වෙච්ච බවක් විපරිණාමයක් වෙන්න බෑ. වීම මගේ සතිය දුර්ලකමක්. වීම මගේ සමාධියේ දුර්ලකමක්. වීම මගේ ආධ්‍යාත්මික පිටකොන්දේ දුර්ලකමක් කියලා අර බලාපු අරමුණේ වෙනස් වෙන විපරිණාමයට විරුද්ධව හටම් ප්‍රකාශ කරනවා. ඉතින් gadu ගෑනවා, ඉතින් ගැහෙනවා, ඉතින් දාඩිය දානවා, ඉතින් කටර කෙලවනවා, ඉතින් කහිනවායි නානා ප්‍රකාර දේවල්. කවුරු හරි මේ මූල කර්මස්ථානට හිත දැමීම ලෝකේ තියෙන ලොකුම කුසලයක් ඒක එසේ මෙසේ එකක් නෙමෙයි චිත්තක්ෂණ දෙක තුනකම ප්‍රතිඵල දෙන එකක් මේ ප්‍රතිඵල මට දරන්න බැරි නෑ අපි බුද්ධ ශ්‍රාවකයෝනේ බුදුහාමුදුර අපිට මේවා කියලා දීලා තියෙනවානේ ඒ නිසා එන ඕනේ පෙරලියක් පෙරලිච්චාවයි මම මගේ සද්ධාව කඩාගන්නේ මම මගේ සීලය කඩාගන්නේ මම මගේ සතිය කඩාගන්නේ කියලා ඒ අරමුණ පෙරලි වෙද්දිත් අරමුණට විවිධ බාධකෙද්දිත් ඒ බාධක මැද අරමුණ කොහොමද පෙරලෙනකොට අරමුණ කොහොමද ආදි වශයෙන් එළඹ සිටි සිහියෙන් සතියෙන් බලන හිටියොත් මේ විපරිණාමය කියන එක අරමුණේ හැඩතල වෙනස් වෙන එක අරමුණේ ආකාර සහ සටහන් වෙනස් වෙන එක ස්වභාවය වෙනස් වෙන එක භාවයේ වෙනස් වෙන එක ගතිය වෙනස් වෙන එක චිත්තක්ෂණ දෙක තුනක පමාවයි තියෙන්නේ. අපි ඒක දරා ගන්න බැරිකම නිසා හිතා ගන්න බැරිකම නිසා වෙනස් වෙනකොටම gadu ගෑනවා. වෙනස් වෙනකොටම බය වෙනවා. ඉතින් අර දීර්ඝ කාලින භාවනා කරලා විනාඩි 30ක් 40ක් යනකොට මේ ආස්වාද ප්‍රසාර සංසිඳෙනවා කියන එක මේක ටිකක් කල් වැඩි ඇති මේ වැඩමුළුව පටන් ගත්ත මුල නිසා. නමුත් ඉන්න දන්නේ නැත්තෝ ඉන්නවා. ඒ විදිහට තැම්පත් වෙනවා දැකපු කෙනාට තේරෙනවා එකම භාවනා පරියන්කේ නිතිපතා භාවනා කරනකොට ඊයේ තරම් වෙලා යන්නේ අද අර කියන තැම්පත් ගතියට එන්නේ. මේ විදිහට ඒක දියුණුව දකිනකොට ඊර්ෂ්‍යාවෙන් අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරපු එක්කනාට අනුන්ගේ සැපයට කැමති නැති එක්කනාට මේ Tamanට ලැබෙන මේ භාවනා ප්‍රතිඵලය පිළිබඳව සැකේනවා. ඒ අනුන්ට ගිනි ගෙඩි දීපු කෙනාට ඒකේ ඇති වෙච්ච විපාක වාරයක් වෙන්න පුළුවන්. මේ හොඳට අරමුණු තැම්පත් වෙගෙන යනවා. ඉතින් සැකයක් එනවා එහෙමත් වෙන්න පුළුවන්ද මෙච්චර කල් මම භාවනා කරා. ඒක වෙන්න පැය ගාණක් ගියා. මෙන්න දැන් වාඩි වෙලා විනාඩියෙන් දෙකෙන් තැම්පත් වෙන්න පටන් ගන්නවා කියලා. එහෙම තැම්පත් වීමට විරුද්ධවත් හටම් ප්‍රකාශ කරනවා. කලබල කරනවා. වෙන්න බෑයි කියලා තමන්ම හිතාගෙන එතනින් භාවනා කරලා දාලා අනේ මෙහෙම වෙන්නේ කොහොමද කියලා හරියට අර දෙන තෑග්ග බාර ගන්න කැමැති නැති කාලකන්‍යා වාගේ තමන් වෙත එන භාවනාවේ ගුණුව භාවනාවේ ඉදිරි ප්‍රගමණය එහෙම නැත්නම් ප්‍රතිපදාව ප්‍රතිපදා ප්‍රතිඵල කිසිම යෝගාවචරයේ කවම කවදාකවත් පළවෙනි වතාවට බාර ගන්නෑ කවදාකවත් හිතන්නේ මට ඉච්චරම දේවල් කරන්න පුළුවන්ද? එහෙමත් වෙන්න පුළුවන්ද? මම මෙච්චර මේ පව් කරපු මිනිසෙක් මම මේ මේ දේවල් කරලා තියෙනවා කියලා අරමුණෙන් නම් භාවනාවෙන් නම් Tamanට අනුග්‍රහය ලැබෙනවා. අරමුණෙන් නම් භාවනාවෙන් නම් Tamanට සුබ නිමිති පහල කරනවා. නමුත් යෝගාවචරය මේ අනුන්ගේ සැප කැමැති නැති කමේ තියෙන ඊර්ෂියාවේ අනුසය ස්වරූපයක් වශයෙන් තමන් වෙත එන එකවත් පිළිගන්න කැමති නැහැ. ඉතින් මෙතනදී ඒ යෝගාවචරයා මේ තැම්පත් වෙන අරමුණ දිහා තැම්පත් වෙන්න ඉඩ තියාගෙන පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා සරුවච්චන් වහන්සේ ආනාපාන සති ප්‍රථම චතුස්කේ තුන්වෙනි පාදයේ පෙන්නනවනේ ඒ පෙන්නන්නේ මෙහෙම තැම්පත් වෙනකොට අනේ ඔකට අනුග්‍රහ කරපන් අනේ ඔකට අත්තු දව් දීපන් ඔක සැක කරන්න එපා සැක කරනවා නම් ඒක වංචනික ධර්මයක් ෂට ගතියක් මායවි ගතියක් ඕක තමයි මේ ඊර්ෂ්‍යා කරපු එකේ Tamanට එන සැපේට Taman සැකයි මේක අපි හිතමු ඊර්ෂ්‍යා කරන්නේ එයාට හොඳට තේරෙනවා වෙන්න පුළුවන් මම මේක දිගට දිගට භාවනා කරනකොට මේව වෙන්නේ නැත්තම් කාට වෙන්නද කියලා මේක ඉවසුවයි කියලා හිතන්න ඕන tempat වෙන්නන්නේ කියලා එයාට පහුවෙන්ද කල්පනා වෙනවා නැත්නම් ඊට පහුවෙන්ද කල්පනා වෙනවා එක ප්‍රස්වාසය අධ්‍යා බලන හිටියත් ওই තරමටම සංසිඳෙනවා. ওই ආස්වාස් ප්‍රස්වාස 60 70ක් විනාඩි 60 70ක් ඉන්න ඕනේ එක ප්‍රස්වාසයක් අල්ලගෙන ප්‍රස්වාසයේ කෙලවර වෙනකම්ම කැඳී ගල බේරුවා වගේ චීන කන්නඩියක් දාලා බැලුවා වගේ බලාන හිටියොත් ප්‍රස්වාසයේ මුදුන්පත් වෙනොත් එකම ප්‍රස්වාසයේ ගෙවෙන තැන දිහා බලාන හිටියොත් මේ ඉර නගිනකොට හඳේ ප්‍රභාව අඩු වෙන්නේ ඉර නගිනකොට තරුවල ප්‍රභාව අඩු වෙන්නේ. ඒ වගේ මේ බලනින්න අරමුණ බොහෝම ලස්සනට තැම්පත් වෙනවා. ඉතින් ඒක කලබල වෙන්න දෙයක් නැහැ. ඒක ධර්මයේ හැටි. මේ ඒකට මේ රොස්පරොස් දාන එක ඒකට චෝදනා කරන එක එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා හිතන එක තමයි මායя කියලා කියන්නේ කෙලෙස් කියලා කියන්නේ වංචනික ධර්ම කියලා කියන්නේ ෂට ගති කියලා කියන්නේ මායාවී ගති කියලා කියන්නේ. ඒ නිසා වර එක ආස්වාස ප්‍රසවාස ආර විදිහට තැම්පත් වීම දැකපු කෙනාට ඊගාදාස යනකොට ඒක තප්පරෙන් දෙකෙන් ආස්වාස ප්‍රසවාසයෙන් දෙකෙන් එනවා දකින්නකොට ඉවස ගන්න බැරි වෙන්නේ ඇත්තටම එයා ධර්මයට නිග්‍රහ කරන්න ඕන කම නිසා නෙවෙයි. මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ වගේ දේවල් වල මසුරුකම් වල තියෙන අනුසය ගති නිසා තමා වෙත පැමිණෙන ප්‍රතිඵලය පවා හිතා ගන්න කැමති නැහැ. ඒ වගේම අපි හිතමු භාවනා මධ්‍යස්ථාන අපි භාවනා කරගෙන ඉඳද්දී ඔය කලබල කරන කෙනෙක් එනවා. දකින්න ඔක්කොම කල්පනා කරනවා අනේ මේ මිනිහා මේ කොහින්දලා ආපු වාතයක්ද මේ හැමතැනම කරදර කරනවා කියලා දවසෙන් දෙකෙන් යනකොට මේ මිනිස්සයා භාවනාවෙන් හරියනවා දැක්කට අපි කියන්නේ පිස්සු කතා කරනද ওই මිනිස්සයා මේ බොරුවක් කරන්නේ කවදාකවත් එහෙම භාවනා කරන්න බොනද එහෙනම් අපි මේ අවුරුදු 40 50 මෙතන භාවනා කරපුවා අපිට කොහොමද හරියන්නේ නැතුව මේ ඊයේ පෙරේද ගිටාප් මනසට හරි ගියේ කියලා පරණ බෞද්ධයෝ කවදාකවත් කැමති නැහැ පිළිගන්න අලුතින් ආපේකන ඉදිරියට යයි කියලා අපි ප්‍රජාපති ගෝතමිය සරුවචනන්සේ ළඟට ගිහිලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අන්‍ය සාසන වල මිනිස්සු මේ නියපොතු අඩියක් විතර වැවෙනකන් කේස් බිම ගෑවෙනකන් Taman වටේ ඉන්න ගස්වල මුල් Taman උඩින් යනකම් භාවනා කරලා ආඩම්බර ගති කියනවා මම මෙච්චර නියපොතු මෙච්චර වැඩෙනකන් මම අතක් පිටක් අතක් යන භාවනා කරා මගේ කේස් බිම ගෑවෙනකන් මම භාවනා පරියන්කේ හිටියා. වටේ තියෙන ගස්වල වලින් මාව වැයෙනකන් භාවනා කරලා හිටියා කියලා තමයි මේ පුරාජේරුව කියන්නේ කාපු මඩගොඩ ගැන මිසක් එකෙකුටවත් සෝවාන් වුණා කියලාවත් කියන්න බෑ ස්වාමීන් වහන්සේ. උන් හැබැයි හරියට පුරාජේරු කියනවා මං අච්චර දුෂ්කර ක්‍රියා කරා මෙච්චර කරගලා. අපේ සාසනේ ඔබ වහන්සේ නිසා මල්මද කුමරියන් හත් අවුරුදු කුමරියන් සෝවාන් වෙලා ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේගේ ප්‍රයත්නය අහක ගිහිල්ලා නෑ ස්වාමීන් වහන්සේ කියලා ප්‍රජාපති ගෝත්‍රමේ කියලා කතා කරලා කියනවා ඔය භාවනා කරපු වෙලාව නෙවෙයි වැදගත් වෙන්නේ. භාවනකට අරමුණ නෙවෙයි වැදගත් වෙන්නේ. හෙල්ලෙන්නේ නැතුව ඉඳ ගාවා වගේ ඉඳගෙන ඉන්න එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය හරියට දන්නවනම් භාවනා අරමුණට හිත දාපු ගමන් උතුරන බත් ඇලියකට දාපු එල්ලතුර ටිකක් වගේ එකපාරට නිවිලා යන එකට චිත්තක්ෂණ දෙක තුනයි යන්නේ. ඒක පිළිගන්න බැරි අනුන්ට ඊර්ෂ්‍යා කිරීමේ අකුසලේ ඒ වගේ ලේස ඒ වගේ අනුසේ ධර්ම ඒක නිසා හොඳට මතක තියාගන්න භාවනා කරනකොට ඒ ඊර්ෂ්‍යා නැති අනුන්ගේ සැප කැමැති අනුන්ගේ ජයග්‍රහණේ සතුට වෙන හිතක් තියෙනවා නම් Taman කෙරේ මේ භාවනා ලස්සන්ට රත් වෙච්ච පීයකින් බටර් කෑල්ලක් කපන්න වගේ කාගෙන බහින වෙලාවේ මොනම සැකයක්වත් දෙන්නේ මොනම විදියකින්වත් මේක මට වෙන්න පුළුවන්ද කියලා හැරිලා බලන්නේ ප්‍රත්‍යවේක්ෂා කර කර ඉන්නේ අහුවෙච්ච වෙලාවේ කාගෙන බයි මේකට ගියාට පස්සේ තේරෙනවා ධර්මයේ අකාලික කල ධර්ම ගැන කවදාකවත් කල් ගිහිලා ප්‍රතිඵල දෙන එකක් නෙවෙයි එතන එතන ප්‍රතිඵල දෙනවා මෙතෙක් කලු දීලා තියෙන ඇති අමනකම නිසා නොදැනුවත්කම නිසා බහුසුත නැති නිසා ලෑස්තිලා ගියේ නැති නිසා දන්නේ නැති නිසා මේකට මෙතෙක් කල් අරියාදු කරා හරි ගිය දවසේ තමන්න තේරෙන්න පටන් අරගනි බහනට පෙළමෙනකොටම පෙළඹෙන්නේ පිබිදිච්ච මලක් වගේ බොහෝම ලස්සනට හොඳට වාඩි වෙනවා හරි බරි ගහිලා සහැල්ලුව සමබරව වාඩි වෙලා හොඳට බලාගෙන ඉන්නවා මේ සුවසේ වාඩි වෙලා ඉන්න එක දඬු කන්දේ ගැහුවා වගේ දඬි කරගෙන දඬු කරගෙන අමු අඹ කන්නා වගේ නෙවෙයි හොඳට වාරණාට පස්සේ ටික වෙලා කන්න හුස්ම ඉදිරිපත් වෙයි. යෝගේ අඹාගෙන යන්න එපා. හුස්ම පිටිපස්සේ හරි මේ පිම්බීම හැකිලිම හරි පිටිපස්සේ. ඒක එයි. එන මොකක් හරි මල දානයක් එයි. ආපේකදී හොඳට බලන්න එක රැල්ලක් ඉවර වෙන හැටි. ඒ ඉවර වෙන හැටි බලාන ඉන්නකොට ඒ ඉවර වෙන්න හදනකොට gadu ගැනෙන්නේ නැතුව නඟලන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒ වෙනස් වෙන වෙනස් වෙන ජවනිකාවන් එකින් එක අනිකින් මේක අරකින් මේක සංසන්දනය කර බැලීමට කියනවා පරිච්ඡේද ඥානය කියලා. වෙන අරමුණු වලින් තමගේ මූල කර්මස්ථානයේ අජත්ත ගෝචර අරමුණු වෙන්කර ගැනීමටත් කියනවා පරිච්ඡේද ඥානය කියලා. දැන් අපි වෙන් කරන්නේ අනිකුත් අරමුණු වලින් ආස්වාද ප්‍රසවාසය වෙන් කරුවයි කියන්නේ. එතකොට ගෝචර අජ්ජත් අරමුණු වෙන්නේ ආස්වාද ප්‍රසවාසය. එහි හිත තියෙනවා සද්ද වේදනා හිතුවල හිත නැහැ කියලා වෙන්කොට දැනගන්නකොටම හිත ආඩ්‍ය වෙනවා. හිත දෙදවත් වෙනවා. හිතට කුසල ඡන්දයක් පානවා. හරි දැන් මං ඉන්නේ ආනාපානේ බවක් දන්නවා. සද්ද වේදනා හිතුවල නෙවෙන බවක් දන්නවා. මුළු ලෝකෙම දන් දීලා තියෙන බවක් දකින්නකොට සාදු කියලා ඒකේ ප්‍රීතිය ප්‍රමෝදය පහළ වෙනවා. ඊට පස්සේ ආස්වාසයනකොට දන්නවා මේක ප්‍රස්වාසය නෙමෙයි. මේ දෙක එක සැරේ ඉන්නේ නැහැ. ඒක කවදාකවත් තේරෙන්නේ නැහැ ආස්වාස් ප්‍රස්වාසයේ අනෙක් කුණු කන්දල් වලින් වෙන් කරගත්තේ නැත්තම්. ඒකෝට අපි දන්නවා දැන් ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි. මොන තරම් පිරිසිදුකමක්ද කියලා හිතන්න. මොනතරම් පරිච්ඡේද ඥානයක්ද කියලා හිතන්න. මේ ප්‍රස්වාසය නෙවෙයි මේක ආස්වාසය නං කවුරු හරි ඇව්වොත් Tamanට ආස්වාස වෙලාදී ආස්වාසය බව දැනගන්න මෙනි කරන්න පුළුවන්. පුළුවන්. කොහොමද කියන්නේ? නේ මේ ප්‍රස්වාසයේ ජන මට උණුසුමක් දැනෙන්නේ මේ ආස්වාසය මට හොඳට සීතල දැනෙනවානේ. ප්‍රස්වාසයේදී මගේ නාස්පුඩු මෙම පිටට පුරවාගෙන එළියට උලන් යනවා තේරෙනවා. ආස්වාසයේදී ඇතුළට නාසිකාග්‍රේ මට වැටහෙනවා කියලා ඒ වැටහෙන දෙක වෙනස පරිච්ඡේද ඥානේ වෙන් කරන්න පුළුවන් නම් ඕක තමයි මේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා සිව්පිලි සිබියාපත් කියන්නේ ඕකට තමයි මේ වාතයේ වදින බව හොඳට දන්නවා ආස්වාසේ පෞද්ගලික ලක්ෂණ දැකීමට කියන්නේ අර්ථ ධර්මයේ අර්ථය කියලා ආස්වාද ප්‍රසවාසයේ දෙකෙන් පොදු ලක්ෂණ දැකීම ධර්මයේ සම්මුතිය මේ සම්තතිය මේ දෙක කියන්න පුළුවන්කම කාටද කියන්නේ මේ ආස්වාසිය මෙහෙම මෙහෙමයි මේ මෙහෙමයි එයාගේ ලක්ෂණ මෙහෙමයි පෞද්ගලික ලක්ෂණ මෙහෙමයි අත්‍යන්ත ලක්ෂණ මෙහෙමයි ප්‍රසවාසයෙන් වෙනස් වෙන්නේ මෙහෙමයි ඒතර ප්‍රසවාසය මෙහෙමයි ආස්වාසිය වෙන් වෙන්නේ මෙහෙමයි කියලා හරියට දෙක වෙන් කරලා කියන්න පුළුවන් නම් එලහරකයි මීහරකයි දෙක මේ කිරි මේ අඟුරු කියලා ඒකට කියනවා අර්ථ ධර්මය කියලා. ඒක තමයි අපි මේ ලෞකික ඥාන කියලා අපි භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික ඉතිහාසය, භූගෝලය ඔය තේරම තියෙන්නේ අර්ථේ. ඒකට අර්ථ ශාස්ත්‍ර කියලාත් කියනවා. අර්ථ ශාස්ත්‍ර කියන්නේ මේක කටබඩ වඩා ගන්න ධර්මයක් නිසා. ඒව දැන ගැනීම බඩ පුරව ගන්න කරන දෙයක්. ඊර්ෂ්‍යා මතුරු කමින් කරන දෙයක්. ඒක දන්නේ නැත්නම් මේ බණ අහන්නත් බෑ. තේරෙන්නෙත් නෑ. අර්ථය අවශ්‍යයි. නමුත් මේ අර්ථයට පස්සේ තේනවා ආස්වාසය ආවත් ඇති වෙලා නැති වෙලා යනවා ප්‍රස්වාසය ආවත් ඇති වෙලා නැති වෙලා යනවා දෙකටම පොදු ධර්මයක් තියෙනවා මේක සම්තතියක් මේක ප්‍රවාහයක් මේ දෙක කියන්න පුළුවන් නම් කාට හරි එයාට කියනවා නිරුත්තිය දන්නවා හරියට වචනේ දන්නවා නිදර්ශනේ දන්නවා ඉදිරිපත් කළ යුතු ක්‍රමේ දන්නවා ඒ නිරුත්තිය තමයි අද ලෝකේ සම්පූර්ණයෙන්ම ගිලිහිලා තියෙන. අද ඔක්කොම අනාගන තියෙන්නේ. මොන්නම දෙයක්වත් වෙන්කොට කීමේ ශක්තිය අපිට නැහැ. නමුත් අපි මානවය වශයෙන් පිළිගන්නවා අපි ඉන්නේ තොරතුරු තාක්ෂණයේ ඉහළම කෙලවර කියලා අම්මු පචයක්. සම්පූර්ණ බොරුවක්. අද විතර මානවය ඇවිලිලා පටලවාගෙන පචහන පචවලට වැඩ කරන කාලයක් ඉතිහාසෙම තිබිලා නැහැ. තොරතුරු තාක්ෂණේ හරිනම් හරියට කියන්න පුළුවන් වෙන්න බෑ. මෙන්න පෞද්ගලික ලක්ෂණ. මෙන්න පොදු ලක්ෂණේ. ආනපන සම්බන්ධ කරන්නේ. එක්කෙකුට කියන්න බෑ. කොහොමද අපි කියන්නේ තොරතුරු තාක්ෂණයක් වෙලා තියෙනවා. මේ තොරතුරු තාක්ෂණය හොඳයි කාමෙට. මේ තොරතුරු තාක්ෂණය හොඳයි යෝදා විදා හදන්නය. මේ තොරතුරු තාක්ෂණය හොඳයි කෙනෙක් ඊර්ෂ්‍යා කරන්න. මේ තොරතුරු තාක්ෂණය හොඳයි කාට මාසුරුකම් කරන්න. අමනකම් කරන්න, තිරිහංකම් කර තිරිසංගති කරන්න නම් හොඳයි. මේ වැඩේට කාටවත් එක පාවිච්චි කරන්න බෑ. හැබැයි එහෙම කියනවත් හොඳ නැහැ. හරියටම ඥානෙ තියෙනවා නම් මේ දිනදා ලෝකේ ඥානය අපිට මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා දෙක වෙන් කරලා කියනකොට දකින්නට වෙන් කරලා දකින්නත් පුළුවන් දෙකේම ඇතිවීම පැවතීම නැතිවීම තියෙනවා නැත්නම් ඇතිවීම විපරිණාමය නැතිවීම තියෙන කියලා ඒක දකින්නත් පුළුවන් මේක නිර්වචනය කරනවා කියන්නේ කොයි තරම් ලේසි වැඩක් නෙවෙයි අපිට ITT IT degrees PhD හත අටක් ගත්තත් තාම මැට් එක වෙන්න පුළුවන් කියන එක තේරෙන්නේ නැහැ ධර්මයේ ගිහිල්ල ඉවරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේදී පතුරු ගහලා පෙන්නන හැටි දකිනකොට ආස්වාස පිළිබඳව පවතින්න පුළුවන් සියලු යහ දැනීම් සහ වැරදි දැනීම් සියල්ලම ලියලා තියෙන පොතේ. ආස්වාස කරගෙන ඉන්නකොට ආස්වාස વિશે පවත්තන හිත ප්‍රස්වාසයට විසිරී ගියොත් ඇවැත්නි කම්පන වෙයි, චංචල වෙයි, ඉන්ජන වෙයි, ස්පන්දන වෙයි ගහේ. ප්‍රස්වාසයේ පවත්තන හිත ආස්වාසයේ විසිරී ගියොත් මේ වගේ වෙයි. පුදුම චක්‍ර වගේක් කරකවලා තියෙනවා අද ඉන්න විද්‍යාඥයෙකුටවත් අද ඉන්න කිසිම රචකයෙකුටවත් අද ඉන්න කිසිම දාර්ශනිකයෙකුටවත් ඒ වගේ ඉදිරිපත් කිරීමක් කරන්න බෑ. ඉතින් කවුද පරිසම්බන්ධ මාර්ගය කියවන්නේ? ඔක්කොමලා කියවන්නේ ප්‍රසිද්ධ නව කතා. තිත්ත ගුණහරප. කියුලා කියන මේ ඔළුව නරක් වෙනවානේ කියලා. ඔළුව නරක් නෙවෙයි පිපුරන්න ඕනේ. මෙච්චර වටින ධර්ම සම්භාරයක් අපට තියෙද්දී අපි මේ නන්නත්තර වෙලා ඉන්න හැටියට. නමුත් භාවනා කරන එකනට බලාපොරොත්තුවක් තියන්න බලා මේක කවදාරි කරගෙන යනකොට මට වැටෙයි වැටෙන්නේ මොකකින්වත් නෙවෙයි. මේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන එක වැටහෙන්නේ තමන් භාවනා කරන අරමුණේ තමන් භාවනා කරන පළුව තියෙනවානේ ආස්වාස පළුව ප්‍රස්වාස පළුව පිම්බෙන පළුව හැකිලෙන පළුව වම තියෙන පළුව දකින්න තියෙන පළුව කියලා මේ එක එකක තියෙන වෙනස්කම් දකින්න එකට අර්ථ ශාස්ත්‍රය කියනවා. මේ වගේ තියෙන පොදු ධර්මතාවයක් තියෙනවනේ මේ හැම එකක්ම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. ඇති වෙනවා වෙනස් වෙනවා. ඒකට කියනවා ධර්මය කියලා. පොදු ගතිය. පොදු ලක්ෂණය. මෙන්න මේ දෙක දැකලා වෙන් කරලා කියන්න පුළුවන් නම් ඒ මනුස්සයාට මේ භාවනාව ඔය අවුරුදු ගණන් කර කර ඉන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිසා ඒ දේ දන්නවනම් භාවනාව 50ක් ඉවරයි. ඒ කියන්නේ කමඨහන සුද්ධ කරනකොට කියන්න ඕනේ වார்த்தාව ලියන්න දන්නවනම් ඒ මනුස්සයා උතුරු කුරු දිවෙන්න ගියත් දකුණු කුරු දිවෙන්න ගියත් නැගෙනහිරට ගියත් බස්නාහිරට ගියත් දිනනවා දිනනවා දිනනවා. ඒ මත පරද්දන්න බෑ මොනම මාරේකටවත් පරද්දන්න බෑ මොන කෙලෙසටවත් පරද්දන්න බෑ මොන භූමිකම්පකටවත් පරද්දන්න බෑ. බුදුජානකේ සඳහන් කළා තියෙනවා භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ මේ දේ වඩන්න ඕනේ මේ දේ ප්‍රහාණය කරන්න ඕනේ කියලා හරියට දන්න මිනිස්සයා උත්තරාචේපි දිසාය විහෙරති සුවේව අරතින් සහති නතං අරති සහති අවුතුරු කුර දිවෙන්ට ගියත් එයා අරතිය ලාමක කුසලේ මැඩලලා අධි කුසලේ ඉස්සරහට ගන්න. බටහිර දිවෙන්ට ගියත් නැගෙනහිරට ගියත් කොහෙ ගියත් කුසල් එනකොට ලාමක කුසලේ පැත්තකට දානවා. අධිකුසලයේ අරගන්න. අධිකුසලයන් ඉස්සරහට යනකොට ඒ කියලා තියෙනවා ඒ කිවැනි කිවැනි යතිවරයෙක් එවැනි භාවනා කරන කෙනෙක් දැකපුවාම දෙවියෝ වඳින්න එන්න ඉස්සර වෙලා තල්ලු කරගෙන ඇවිල්ලා බ්‍රහ්මයේ වඳිනවායි කියලා. දිව්‍ය වඳින්නෙන් ඉස්සර වෙලා තල්ලු කරගෙන අයින් කරගෙන බ්‍රහ්මයේ ඇවිල්ලා වන්දනා කරනවා නේ මේ මිනිස්යාට අර්ථය වැටහෙනවා. මනසට ධර්මයේ වැටහෙනවා. ඒ මැදියට ඒ මනසට ඒක කියන්න පුළුවන්. මෙතන අපි මෙතන අපි අපේ දෙවෙනි પરම්පරාවට මේක කියලා දෙන්න මොකද්ද අද වෙනකොට ජාතික වශයෙන් aran තියෙන ප්‍රතිපත්තිය. දෙතින පුතුම දායාදේ මේ ඊර්ෂ්‍යාමසුකම නැතිකරන්න නම් මේ කරන අරමුණේ විස්තර ටික හරියට පිරිසුදු කරලා ඒකට බැස ගන්න පක්ඛන්දනය කරන්න බැස ගන්න. එතකොට බාහිර කුණු කන්දල් සේරම පරිත්‍යාග වෙනවා. ඉතින් මේ විදිහට දීර්ඝ කාලිනව ලැබපු ආශ්‍රවසාචේ සංසිඳීම එක හුස්මකදී දෙකකදී තුනකදී අල්ලන්න පටන් ගත්තට පස්සේ ඒක බාර ගන්න බැරි තරම් අපි ළඟ තියෙනවා මාසුරු ගතිය. ෂට ගතිය. මායවි ගතිය. වංචනික ගතිය. ඒක නැති කරන්නයි මේ බණ කියන්නේ. හරියට වැඩේ යනවනම් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම කරගෙන යනකොට පුදුම විදියට මේ ආලෝක පහළ වෙනවා පහසුකම් පහළ වෙනවා සතිය වැඩෙනවා ඉවසීම වැඩෙනවා ඒක නිකන් බලාපොරොත්තු වුණාට වැඩිය හරියට යන පාරට ලැබෙනවා ලැබෙනකොට යා ඒ ලැබෙන මූලික ඒ ආලෝක ඕබාස ප්‍රීති පස්සද්ධි වගේ දේවල් වලට විශාල වශයෙන් අදි탁ෂීරු කරන එක මන්ද වාන් වෙලා වෙන්න ඇති නැත්නම් මම මාර්ගඵලයක් ලැබලා වෙන්න ඇති. එහෙම නැත්නම් මට ධානයක් ලැබෙලා වෙන්න ඇති. එහෙම නැත්නම් මේක තමයි මේ ධානවල තියෙන ප්‍රීති මේ සුඛ ආදි වශයෙන් කියලා එතනදිත් භාවනා හරිපාරේ යනකොට එන මේ හරි පැත්තේ තොරතුරු වලටත් අදි탁සිරු යන්න පුළුවන්. ඒත් ඊර්ෂ්‍යා මසුරුකමේ අනුසය අංශ තමයි ඒකේ තියෙන්නේ. ඒකෙදී තමන දැනගන්න ඕනේ මේ අරමුණට බාධා කරන සද්දයක් ආවත් එකයි තමන්ට භාවනා කරන ආලෝකයක් ආවත් එකයි දෙකම බාධායි. භාවනා අරමුණේ පවත්වාගෙන යනකොට හිතවිල්ලක් ඇවිල්ලා කරදර කරත් එකයි තමන්ට ඕභාසයක් එහෙම නැත්නම් සහැල්ලු ගතියක් ඇති වුණත් එකයි. මේක පහසුයි. ආලෝකයක් ආපුවම පහසුයි. සහැල්ලුවක් ආපුවම පහසුයි. නමුත් ඒ ගැන කල්පනා කරන්න ගියොත් භාවනා කැඩෙනවා. කරදර හිතවිල්ලක් ආවොත් වේදනාවක් ආවොත් අපහසුයි. ඒත් ඒ ගැන කල්පනා කරනකොට භාවනා කරනවා. ඒ නිසා හොඳ පැත්තට තොරතුරු එන්න පුළුවන්. ඒවල සුබ නිමිති කියනවා. නරක පැත්තට තොරතුරු එන්න පුළුවන්. අසුබ නිමිති කියන ওই දෙකම එන්නේ භාවනා අරමුණෙන් හිත කඩන්නයි. වෙන්න මොකක්වත් ඒගොල්ලන්ට ඕන කමක් නැහැ. ඒකට දේවදත්තු පෙන්වත් එකයි බුදුහාමර පෙන්වත් එකයි මතක තියාගන්න ඔය ඔක්කොම මනසේ මායාවක්. ඒ වෙනුවට ගෝචර අජ්ජත් අරමුණ කියන්නේ හොඳට මතක තියාගන්න පිරිමැද බලන්න පුළුවන් දෙයක්. අර වගේ හිතට එන දේවදත්ත එක්කෝ හිතට එන බුදුන් නෙවෙයි. ඒ ආස්වාද ප්‍රසවාසයේ හැප්පෙන බව දැනෙනවනේ. ඒක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් නේ. ඒක භාවනාමය ඥානයක් නේ. ඒ නිසා ඒ වගේ වෙන දේවල් හරහා එව්වට මත් වෙන්නේ නැතුව නැවත නැවත මූල කර්මත්තාන්ට හිත යොදන්න නම් ඒ තියෙන අනුසය ඒ තියෙන ගොඩ පෙරක දෝරුකම් මගදී පහළ වෙන මේ බාධාවල් කාගෙන යන ගතිය යෝගාවචරයට ඇති වුණා නම් යෝගාවචර තියෙන මේ බාධාවක් බාධාවක් වෙන්නේ හිත කරදර ගන්න මනුස්සයාට විතරයි. බාධාව බාධාවක් කර නොගෙන ඉන්න මනුස්සයාට බාධාව වාදාවක් නෙවෙයි. අපි මේ බාධාවල් වලට හිත කර හිත කරදර ගැනීම මානවයිති වාසිකමක් කරගන්න අමන වෙලා තියෙන දැන්. අර මනුස්සයාට හිත දෙනකොට මටත් හිත දෙදුන්නේ නැත්තම් මොකදෝ මොකදෝ ආවේ. ඒ ගාල්ලේ කල්ලේ කල්දුවිට පඬිතුමාන්සේ අපේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ කියනවා කේමන්ද ස්වාමීන්සේ කාගේදෝ තැනක රණ්ඩුවක් ගිහිල්ලා ස්ථානෙක. ඉතින් එහෙන් මේ ස්වාමීන්සේ දේවල තියෙන අනේ ස්වාමීන් වහන්සේ ඒ තැන මෙහෙම කරදරයක් වෙලා තියෙන ඔබ වහන්සේ ගිහිල්ලා අපේ පන්දි ස්වාමීන්සර් පොඩ්ඩක් මේක වාර්තා කරන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තොප්පේ සමන් ලියාගෙන කීල් එක අහගෙන ගිහිල්ලා පන්දි ස්වාමීන්සර් ඔප්පු කරා. ඉතින් පන්දි ස්වාමීන්සර් ආදරේ ඇත්තටම කේමනද. ඊට පස්සේ කිව්වලු පන්දි ස්වාමීන්සර් කොහොමද මම මේක හොයලා බලලා කීලෙවන්නම් කියලා. ආවට පස්සේ ලියුමක් කරලා තියනලු ඒ මිනිස්සු කේන්ද්‍රී ගාන්නේ ලෙඩට ඔය නම මොකටද කේන්ද්‍රී ගාන්නේ? ඔය නමට කේන්ද්‍රී ගන්න ඕන ගමන් නැහැ. ලෙඩ දිනිය කේන්ද්‍රී ගාන්නේ කහරි මේ අල්ලපු ගෙදර මිනිහා මොකටද කේන්ද්‍රී ගාන්නේ? අද අපිට වෙලා තියෙන එයා අරමිනියට හෙම්බිරිස්සාව කිවිසුමට කේන්ද්‍රී ගන්න අපේ මිනිසුන්ට අනික් මනුස්සට හෙම්බිරිස්සාව හැදිලා ඉවරයි. මේක මානව දයාව කියලා මේ අනුන්ගේ කුණු කන්දල් ඔළුවේ දාගෙන නටන නැටිලක් නිසා අපිට ලෝකෙම නිවන් දකින්නකම් හම්බෙන්නේ නැහැ නිවන් දකින්න. අය ඔක්කොමල සම්පූර්ණ කරලා නෙන්න හදන්නේ. මේ ඔක්කොගෙම තියෙන ෂට මායාවී ගති බලලා මේ ඉදිරිපත් වෙච්ච ඡන සම්පත්තිය ඉදිරිපත් වෙච්ච බුද්ධ ශාසනය කියන්නේ මේ තමන්ගේ මූල කර්මස්ථාන කියලා හිතාගත්තොත් ගෝචරාජ්‍යත් ආරමුණ කියලා හිතාගත්තොත් පේනකම් බලන්න. යම් වෙලාවක සංසිඳුණානේ ආ දැන් සංසිඳුනේ මොනවද කෙලස් කියලා හිතාගන්න මේ සංසිඳුනේ මොනවද මාර බලවේ කියලා හිතා මේ සංසිඳුනේ මොනවද දුක්ඛ කියලා හිතා පුළුවන් තරම් බලන්න මේ සාසනේ මේ අත්මනා පිටම අපිට తాවකාලික වශයෙන් ඔන්න රූප කර්මස්ථානේ ගෙවුනා ඔන්න අපිට රූප කර්මස්ථානේ සම්බන්ධ නීවරණ අයින් වුණා ඔන්න රූප කර්මත්තන සම්බන්ධ මාර් බලවේග අයින් වුණා. දැන් අර ට්‍රැෆික් ජෑම් එකේ හිර වෙලා හිටපු කෙනෙක් වාහන තදිබේට හිර වෙලා හිටපු කෙනෙක් නිදහසක් හම්බුෙච්ච ගමන් ආසාවෙන් හම්බුෙච්ච පාර දිගේ ඉදිරියට යනවනේ මොකද දන්නවනේ හිර වෙලා ඉන්නකොට මොනතරම් ආතතියක් මොනතරම් අසහනයක්ද තියෙන කියලා. ආන්නේ වගේ යාට තේරෙනවා නම් මෙතෙක් කළා තිබුණ මේ බාධකකම් කටරු නෑ. මම දැන් මේ නිදහස් තැනක මේක මේ ජීවිතයේ වර්තමාන වශයෙන් හම්බෙච්ච එහෙම නැත්නම් ditta ධම්ම වශයෙන් හම්බෙච්ච සුඛයක්. මේක අහම්බෙන් ආපු එකක් නෙවෙයි. මේක ප්‍රතිපදාවෙන් ආපු එකක්. මේක කෙලෙස් නැති නිසා ආපු එකක්. ඔක සැක කරන්න එපා. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න යන්න එපා. එහෙම වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයකට. එහෙම වෙන්නේ හරියට ප්‍රතිපල භාවනා නොකරන නිසා ආපු එක රකින්න දන්නේ නැත්නම් يعني ලැබිච්ච ලාභයට අරස කරගන්න බැරි නම් විජයට කාලකන්‍යට හම්බෙච්චි බ්‍රාහ්මණ කුමාරිකාව වගේ අනදර කර ඒ කරන්න හේතුව අනුන්ගේ සැපයට කැමති නැති මුදිතාව නැතිකම නිසා. මම වෙන්න පුළුවන්. මේ හදිසිය භාවනා මධ්‍යස්ථානට ආමනසට මට කලින් හරියන්න පුළුවන්. මොකද මේ භාවනාව කියන එක සතිය කියන එක කාගවත් අධිකාරියේ තියෙන එකක් නෙවෙයි. හරි ක්‍රමවේදයේ දන්න කෙනා පැනගෙන යනවා. ඒ සර්වචනසි බණ කිය ඉන්නකොට ඒ බණ කියන පිරිසට මැදට පිරිස කෙලවරට ඇවිල්ලා තියෙනවා මේ කුෂ්ඨ රෝගියෙක් ඇඟ පුරාම කුෂ්ඨ. එමන්ස හිතුවේ මේ සෙනග ඇවිල්ලා ඉන්නේ මේ දන්තලක් වෙන්නේ නැති කියලා බලාන ගියාම එක්කෙනෙක් කතා කරනවා අනික කඩේ බලාගෙන අහගෙන ඉන්නවා. ඉතින් මනුස්සයා හිතාගත්ත කලබල කරන්න හොඳ නැහැ කියලා කොනක වාඩි වුණා. සරුවඥාන්සේ බැලුවා හිත බලනකොට මේ බණ අහන එක එක්කත් බුදුහාමුදුරු කියන දේ අහන්නේ අර දැන් ඇවිල්ලා වාඩිච්ච හිඟන්න විතරයි බුදුහාමුදුරු කියන දේ අහන්නේ. අනික ගොල්ල එක එක දේවල් කල්පනා. බුදුරණසේ ඒ මනුස්සයාටම අරමුණු කරලා දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන් ඕකාර සංකලස සංවදී මේ හිගන්නට බණ කිව්වා දාන ආනිසංස වලට. අරූ කල්පනා කරා මේ හොඳ කෙනෙක් මන කියනවා බලපංකෝ දාන දෙන්න කියනවා මම හිඟන්න මම මොනවද දෙන්නේ ඌට කල්පනා වුණාලු අදිෂ්ඨාන මට්ටමේ හොඳයි මට ඊට පස්සේ එකවර බත් පිඩු දෙකක් හම්බුනොත් එකක් මන් දන් දෙනවා කියලා හිතින් සමාදන් වුණාලු දානේ මට දාන දෙන්න බෑ මං හිඟන්නේ මට එකවර බත් පිඩු දෙකක් හම්බුනොත් දෙනවා ඊට පස්සේ බුද්ධ ජනනාංශ කියලා තියෙනවා ඊට වැඩිය හොඳයි මිනිස්සු සීල් රකින්න එක. සතුන් මරන්න එපා, හොරගම් කරන්න එපා, කාමත්‍යචාර කරන්න එපා, බොරු කියලා නිසා. අර මනසට පුදුම සතුටක් ගියාතු උනා. මං කවදාකවත් සතෙක් මරලා නැහනේ. මට හොරගම් කළත් නෑ මං හංගන්නනේ. කාමීත්‍යචාරය කරන්න කොහෙද කුෂ්ට රෝගී ගාට ගෑණියක් එන්නේ නෑනේ. කාමීත්‍යචාර කරන්න බෑ උට. උගේ කවදාවත් ඡන්දෙ ඉල්ලන්න ගිහිල්ලත් නෑ, බොරු කියලාත් නෑ. බොණ්ඩ දියා උට කණ්ඩත් නැතුව ඉනිතිව හිතුවලි යකෝ පංසිල් පද පහම මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට ඌ දන්නේ මේ බුදුහාමුදුරුවෝ කිය. මේක නිකම්ම රැකිලා මේ හිඟන කමත් එක්ක. පැවිද්දන් ඩෝක මතක නැහෙනි. පැවිද්දන් මේ හිඟන කම මතක් වෙනවා නම් කල්පනා කරන්න අපිට සතෙක් මරන්න අවස්ථාවක් හම්බ වෙනවද කියලා. මං නිවි මරන්න ගියත් බුදුහාමුදුරුවෝ කියන්නේ දෙන්න එපයි කියලා. හොරගම් කරන්නේ කොහොමද මේ කවුරු හරි තම්බලා දෙන බතක් කාලා ඉන්නේ කාට කාලා හිටපන්කෝ. මොන හොරකමද? කාමීත්‍යජාරය කරන්නේ මේක එහෙනම් තොප්පියක් දාන හැන්දාට කලිසමක් කරන්න පාට බහින්න ඕනේ මේ තට්ටෙත් එක්ක දිවුරත් එක්ක යනකොට මොන කාමීත්‍යජාරය මිනිසු ගල් ගහලා එළවනවා ඉංගන්නේකට තියෙන මා පුදුමාකාර රජෙකුට වැඩි අවසරයක් ඒකයි මේ බුදුහාමුදුර අපිට මේ මහානකම රජගෙදරින් බිමට බහැලා අරන් දුන්නේ අපිට බොරුව කියලා මෙහිසජන ඕනේ නැහැ අපිට තියෙන බුදුහාමුදුරෝ මෙහෙම කියලා තියනවා කියන එක මිසක්කා අපිට මොනවත් කියන්න දෙයක් නැහැ මත්පැන් වලින් කරන්නේ පමාව නම් පැවිද්ද කරන්නේ අප්‍රමාදී. ප්‍රමාදී අනිත් පැත්ත අප්‍රමාදී. ඉතින් මේ මිනිහට මත්පැන් කියලා කියන්නේ තන්නේ ක්‍රම විරුද්ධ පක්ෂේ. මදේට ප්‍රමාදයට හේතු වෙන මත්පැන් නෙමෙයි මෙතන තියෙන්නේ අප්‍රමාද වෙන එක. මේ හිඟන්නට පුදුම සතුටක් ඇති වුණාලු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ස්වර්ගයේ ආනිසංස කියලා සාමුක්කංශික දේශනා කෙරුවට පස්සේ ඒ මිනිස්සයා ඇති වෙච්ච වෙනස පොත්පත්වල පැත්තෙන් කියනවනම් සෝවාන් වෙලා. හැබැයි මේ මිනිස්සයා දන්නේ මසට තේරෙනවලු මේක දිගේ අහගෙන ඉන්නකොට පුදුමාකාර වෙනසක් සිද්ධ වුණාට සෙනගේ මේ වෙන්න ඇරලා විල බැඳලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේ කියූප එක මේක අන්ධකාරයේ හිටපු යක්ෂයෙකුට පහනක් පත්තු කරලා පෙන්නවා වගේ. කැලිය අතරමං ගත්තා හිත මනුස්සයෙකුට අත දික් කරලා ගමට යන බාර පෙන්නවා වගේ මේක නම් හරි බුදුම ධර්මයක් අනේ මේ මේ කුෂ්ඨ රෝගයක් තියෙන මට ඔබ වහන්සේ සරණ යන්න දෙන්න. බුදුන් සරණ යන්න ධර්මයේ සංඥා සංඥා සරණ යන්න දෙන්නේ කියලා. ඉතින් කිව්වට පස්සේ බුදුරජාන් වහන්සේ පැවිද්ද ඉල්ලලා නැහැ. ඒ මනුස්සයා යනකොට සක්‍රදේවිද ඇවිල්ලා කිව්වලු බලන්නත් එක්ක උඹට බුදුන් බුදුන් නෙවෙයි කියන්න පුළුවන් නම් ධර්මේ ධර්මේ නෙවෙයි කියන්න පුළුවන් නම් සංඝයා සංඝයා නෙවෙයි කියන්න පුළුවන් ඒ වහාම කුෂ්ඨ රෝගේ මං සනීප කරනවා. ඔබට හිතුව පෙතු සම්පත් දෙනවා. බුදුන් බුදුන් නෙවෙයි කියපන් කියලා. අර හිඟන්න ඇහුවලු සක්‍රදේව තෝ කවුද යකෝ? කෙලින්ම සක්‍රදේවයන් අහනකොට සක්‍රදේවයන්ට කියන්න සිද්ධ වෙනවා මම සක්‍රයි කියලා. ඒකළු උඹට තරම් නෑ මෙහෙම ප්‍රශ්නයක් අහන්න. මගේ මේ ඇතිවෙච්ච මේ සද්ධාව සක්‍රයට නෙවෙයි මොකාටවත් අයින් කරන්න බෑ බුදුන් බුදුමයි. ඒක තමයි මේ ආස්වාසිය ආස්වාසිය කියලා දන්නේ ඒක තමයි. වෙන මොකද්ද තියෙන්නේ? ප්‍රසවාසය ප්‍රසවාසය කියලා දන්නවා. ඒතකොට බුදු බුදුන් තමයි ධර්මයේ ධර්මයේ තමයි. ඒක බොරු කරන්න බෑනේ. ඉතින් ඒ මිනිස්සයාට අර මුරු පිරිසෙම ඉඳද්දී ධර්මයේ වැටුනේ ඒ එක කුෂ්ඨ රෝගියාට විතරයි. බුදුජානනාංශයේ දේශනා කරන ඌ එනකොට දිලිද්දෙක් යනකොට අදලිද්දෙක් එනකොට මෝඩෙක් යනකොට ප්‍රඥාවන්තයෙක් එනකොට සද්ධාව නැති කෙනෙක් යනකොට සද්ධාව ඇති කෙනෙක්. එනකොට බයලජ්ජා නැති කෙනෙක් යනකොට බයලජ්ජා ඇති කෙනෙක් එක ධර්ම දේශනාවකදී. ඉතින් ඒ හදිසි ආපු මිනිස්සයාට එහෙම දේවල් වෙන්න පුළුවන් නේ. එනකොට තිබුණට මේ හොරිකට තිබුණට කුෂ්ඨ තිබුණට දුර්ලකම් තිබුණට බන අහනකොට මේ වෙනස වෙන්න පුළුවන්. ඉතින් මසුරු මිනිසයාට ඊර්ෂ්‍යා කෙනාට හිතනවා නේ අපි මේ පොදි බැඳගෙන පැල් බැඳගෙන භාවනා කරනවා අපිට ප්‍රතිඵල නැහැ මේ කොහෙදෝ යන කෙනෙකුට එනවයි කියන. ඒ මේ තන දෙයක් නැහැ සාසනේ. බුදුජානසේ දේශනා කළ තැන මේ නිවන් පුරේ කියන එක කවදාකවත් පිරෙන්නේ නැහැ. කොච්චර දැම්මත් පිරෙන්නේ නැහැ. ඒ නිසා අපේ ලොකු සාමණේරයන්සේ ඉන්න කාලේ කියනවා මේ ඊර්ෂ්‍යාව කියන ධර්මයේ තියෙන සියුම් මට්ටමට බස්සලා අපි මේ දැන් නිස්සාරණවනේ ඔන්න සතිපට්ඨානෙ උගන්වනවා. ඉතින් අපි පුරා ජීරුවට කියනවා අපි විතරයි හරියට වැඩ කරන්නේ. අපි ළඟට මෙන්න ඕනේ වරෙල්ලා මෙහි කියලා නේ අපි කෑ ගහන්නේ. ලොකු සංස කියනවා කොත්තනක හරි නම සීලේ පිරෙනවා නම් ඒකට සාදු කියන්න මේ ශාසනය අපි වෙනුවෙන් කෙරෙනවා. කොත්තනක හරි ගමන්නේ කාට හරි සමාධිය වැටෙනවා නම් ඒකට සාදු කියලා අනුමෝදන් වෙන්න මුජිතාව කරන්නේ අපේ වැඩේනේ කෙරෙන්නේ. කොතනක හරි ප්‍රඥාව පිරෙනවා නම් විපස්සනාවක් වැඩෙනවා නම් මේ අපේ ක්‍රමයට ඇවිල්ලා අපේම මධ්‍යස්ථානවල අපිටම වැඳලා ගන්න ඕන කමක් නැහැ. කොතන වුණත් සමෝදන් අනුමෝදන් වෙන්න. එතකොට අපිට මේ ගුරුකුල වාද පිළිබඳව අර ගුරු අරක උගන්වනවා මේ ගුරු මේ කරන කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් වෙන්නේ කවුරු හරි ඉස්සරහට යන එකනේ. ඒකට කොච්චරක් අනිස්සුකී කියන ඊර්ෂ්‍යා නොකරන ගතිය තියෙන්න ඕනද බලන්න. ඒ ශාවිට වෙන අබුද්ධෝත්පාද නෑ අබුද්ධහගංකාරයක් වෙන පව් ගෙරුවත් ප්‍රශ්නයක් නැති. ආයක බිලි අරගෙන කරන එකනේ. අපිට මොකක්ද ඇති වැඩේ? අපිට ඊර්ෂ්‍යා කරන්න ඕනෙත් නෑ විරුද්ධ වෙන්න ඕනෙක මොකුත් නෑ. හැබැයි අපි නිතරම බලන්න ඕනේ අපේ හිත ගෝචර අච්ඡත් භූමියේ තියාගෙන ඒකෙම තියාගෙන රකින්නවනම් තමන්න තේරෙන පටන් අර ගන්නවා නෝපන්න කුසල් නොයිපදවන්නා කියන සාත්‍රය මට දැන් තේරෙනවා. ඒක දිගේ ඉස්සරහට යනකොට සමාහට භාවනාවට වාසිදායක කරුණු ගොඩක් සිද්ධ වෙනවා. ඔය කියන විදිහේ උපක්ලේශ ධර්ම. ඕබාස ඥාන පීටි පස්සද්දි අදිමොක්ක උප ဋ ාණ ආදි වශයෙන් අපි බලාපොරොත්තු වෙන සීල සමාධි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එක පාරටම ඉන්න වගේ තේරෙනවා. මේක එන්නකොටම හදි තක්සීරුවට යන්නේ නැතුව නැවත නැවතත් ඒකට ගණ්ඩ නැවත නැවතත් මූල කර්මත්තාන්දලා ඒක බලන්න අපි ප්‍රායෝගික වෙන්න ඕන. ඒ වගේම කොච්චර දක්ෂව භාවනා කරත් මේ කම්මැලිකම, නිදිමතකම, සද්ධාව නැති වෙන ගතිය, සමාධිය කැඩෙන ගතිය, ප්‍රඥාව කැඩෙන ගතිය ඕනි තරම් එන්න පුළුවන්. ඒ කොච්චර කැඩුනත් ඒ කොච්චර අරියාදුකම් ආවත් ආය හදන්න පුළුවන් ගතිය තියෙනවනේ. ඒක නැති කරන්න කාටවත් බෑ. හිත පිට ගියාට හිත සද්ධාව නැති වුණාට වීර්ය නැති වුණාට ඒක සදාකාලික ස්ථිරහානියක් නෙවෙයි. නැවත හදන්න පුළුවන් ගතිය තියෙන නිසා ඒකට ගොඩාක් හිතනමනාප කරගන්න නැතුව එහෙම නැත්නම් තමන් ගොඩක් ගොඩක් තමන්ට ලාභ ලැබුණයි කියලා ඒක බදා ගන්න යන්නෙත් නැතුව ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මේ සීගාවට අර වීරියෙන් පස්සේ එන සතිය හිතේ තියෙන දැනට තියෙන චිත්තසංතානයේ දැනට තියෙන කෙලෙස් දුරුවන් කිරීම සඳහා බැලිය යුතු ක්‍රමය පුහුණු කළ යුතු ක්‍රමයට කියන්නේ භාවනාදී මතුවෙන කිසිම දෙයකට ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා බදා ගන්න යන්නත් එපා. ඒක ඇති හැටියෙන් කියමනට Taman සමසිත පතුරවන්න ඕන. එනේන කොයි අරමුණටත් ඒ අරමුණ එනවනම් ඒක සත්‍යයක්. මම කැමැතිය කැමැතිකම වෙනම කතාවක්. මේ අරමුණේට මට කැමැති මේ අරමුණට මට අකමැති මූල කර්මත්තානට කැමැත්ත අකමැත්ත නැහැ එහෙම ප්‍රකාශ කරන්න කමන්නේ නමුත් එන අරමුණු ප්‍රතික්ෂේප කරන්න ගියොත් මේක වෙන්න බෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා එහෙනම් මට මේක බලාපොරොත්තු නැයි මේක නූනේ කියලා ඒ හැම එකකින්ම වෙන්නේ සතිය අව탁සේරු වෙනවා ඕනේ සද්දයක් එන්න අරින්න ඕනේ වේදනාවක් එන්න අරින්න ඕනේ හිතවිල්ලක් එන්න අරින්න බලන්න ඒ අල්ලපනල්ලේ මූල කර්මස්ථානේ ඉන්න පුළුවන් නම් අර ආපු සද්දත් එක්ක වේදනාවත් එක්ක නුරුස්නා ගතියක් ආවොත් ද්වේෂයක් ආවොත් ඒ කියන්නේ සතුත් සතිය තාම බාල මට්ටමේ සතියක් තියෙන. ඒක කරදරයක් වෙන්න පුළුවන්. අනපේක්ෂිත සද්දයක් වෙන්න පුළුවන්. ඉතින් Tamanට කල්පනා කරද්දී ඉතින් මට නෙවෙයිනේ කතා කරන්නේ. කොයි සද්දයක් ආවත් කමන්නේ මට බැරිද මූල කර්මන්තනත් එක්ක ඉන්නේ. හිසවිල්ලක් එනකොට බලන්න මම හිතලා නෙවෙයි මේ ගත්තේ කොහෙද වෙන්නේ කනද මොකටද මං කලබල වෙන්නේ වේදනාවක් આવොත් බලන්න මේක දරා ගන්න පුළුවන් නම් අපි කරන වැඩි උත්තරම ගම්භීර වැඩක් උහිට වැඩි වේදනාවක් આવත් මම මේක බලන්න ඕනේ කියලා ඒ විදිහට එන එන දේවල් පිළිබඳව හිත දැඩි කරගන්නෙත් නැතුව හික් කරද ගන්නෙත් නැතුව බලන්න පුළුවන් නම් ඒ වීර්යය වඩනකොට අර ඊර්ෂ්‍යාව සහ මසුරුකම් පිළිබඳව හැදෙන්න ඕනයි කියලා හිතගත්ත යෝගාවචරයට සද්දයක් ආවත් හිත කරදර ගන්නෑ. වේදනාවක් ආවත් හිත කරදර ගන්නෑ. හිතවිල්ලක් ආවත් හිත කරදර ගන්න. ඒ වෙනුවට මම ගෝචරච්ඡත් භූමියේ හිත පවත්වන්න පුළුවන් කියනකොටන හිතා ගන්න පුළුවන් දැන් අර ඉස්සර වගේ හිත කිප්පෙන ගතිය අඩුයි. කුප්පන ගතිය අඩුයි. ඊර්ෂ්‍යාවට සහ මසුරුකමට කිපෙන එකත් එතකොටම නැති වෙලා. එතකොට යාට සතුටක් ඇති කරගන්න පුළුවන්. මම මේ අරමුණේ හිත පැවැත්වීමෙන් මේ මගේ බාහිර චර්චේ තියෙන අනුන්ගේ සැපට කැමති වෙන්නේ නැති ගතිය, Tamanගේ වස්තු අනුනා සාධාරණ වීමට කැමති නැති ගති වගේ ඈත යන ආනිසංශ වගේක් ලැබෙනවා. හැබැයි තාම අමාරුයි. භාවනා කර කර ඉන්නකොට බාධාවක් එනකොට එන බාධාවට නුරුස්නා ගති පහළ නොකරනවා. එන බාධාවට චෝදනා නොකර ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් නම් මේ වෙලාවේ අරමුණ තියෙද්දි ඒක බලනවාද නැත්නම් අරමුණ යට කරගෙන මේක ඇවිල්ලා තියෙද්දි ඒක බලනවාද කියන එක සතියමනේ අරමුණ වෙනස් වුණාට සතිය තියෙනවා නම් ඒ හරහා යෝගාවචරය ගන්නෙ මොකද්ද මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියන පාඩමේ පළවෙනි මේ අධීරය ලාභයක් ආවත් පාඩුවක් ආවත් නොසැලෙන ගතිය. දුකක් ආවත් සැපක් ආවත් නොසැලෙන ගතිය. යසසක් ආවත් ආයසක් ආවත් නොසැලෙන ගතිය. නින්දාවක් ආවත් ප්‍රශංසාවක් ආවත් නොසැලෙන ගතිය වෙනුවට අර ගෝචරජ්‍යත් අරමුණ තියාගෙන ඉන්නවා. ക്ഷേම භූමියක් විදියට. මේ විදියට කරන්න පටන් අරගත්තට පස්සේ ඒ මනුස්සයාගේ පෞරුෂත්වයේ ඇති වෙන මේ වෙනස එවන්සේගේ රුචි අරුචිකම් වලට ඇති වෙන මේ වෙනස ඒ මනුස්සගේ ඇබ්බැහි වලට ඇති වෙන මේ වෙනස ඒ මනුස්සගේ කර්මේ සහ කර්මඵලයේ පරිසන්දීමේ ක්‍රමයට ඇති වෙන වෙනස හිතා ගන්න බෑ. කොච්චරද කියනවනම් එන ඕනේ අරමුණක් කෙරෙහි නොකිපි නොරුස්නා ගති පහල කරන්න නැතුව ඉන්න පුළුවන් නම් කර්ම ශක්ති අහෝසි කරන්න පුළුවන්. ඒ ප්‍රසිද්ධියේ එළියට එන කර්ම ශක්තියක් එනකොටත් තමයි දන්නවනම් මේක කර්ම ශක්තියක් එනතු මගේ වැරද්දක් නෙවෙයි කියලා අර පුදුමාකාර ඉවසීමේ ශක්තියක් එන්න පටන් අර ගන්නවා. ඒක ඔය පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. යම් කිසි කෙනෙක් මට වේදනාවක් එනවා. එහෙම නැත්නම් සද්දකින් හිරියර වෙනවා. ඉතියා කල්පනා කරලා බලනවනම් මේ මම සද්ද තියෙන තැනකට ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා හිතාමතා ගත්ත කරදරයක්ද? එහෙම නැත්නම් මේ ආහාරයේ දෝෂයක්ද? එනතයි ඍතුයේ දෝෂයක්ද කියලා සලකා බලනකොට නෑ මේක කර්ම චිත්තජ උතුජ ආහාරත දෝෂයක් නෙවෙයි නේද? එයා දැනගන්න මේ කර්ම දෝෂයක් මේ පරණ කර්මයක් ගෙවෙන වෙලාවක්. එතකොට එයා දැනගන්නවා මේ පරණ කර්ම ගෙවෙන වෙලාවේදී නුරුස්නා ගති පැවොත් අලුත් කර්ම රැස් වෙනවා. ඒ නිසා මෙච්චර අමාරුවෙන් ගෙවෙන කර්මේ ගෙවෙන්න ඇරලා අලුත් කර්ම රැස් නොවෙන්න නම් කර්මේ සහ කර්මඵලයේ අදහනකොට ඒක හරියට විස වැදිච්ච සර්පෙක් කාපමනසෙකුට ප්‍රතිවිසක් දුන්නා වගේ අර ගෙවෙන කර්මයේ දරා සිටීමේ පුදුම ශක්තියක් එන්න පටන් ගන්නවා. මේක වෙන එකක් නෙවෙයි කර්ම දෝෂයක්. නිසා මම මේක ඉවසන්න ඕනි. මං වගේ කෙනෙකුට මේ ඉවසන්න වෙනවා. සරුවචනාංශේ සඳහන් කරලා තිනවා ඒ මිනිස්සයා පස්චිම භවිකෙක් නා. මේ ආත්මේ නිවන් දකින්න කෙනෙකුට නම් වෙනතට වැඩි කර්මෙන්ට පටන් ගන්නවා. කර්ම වැඩියෙන් වැඩියෙන් පරිසම් දෙන්න පටන් ගන්නවා. එයාට සතුටක් ඇති වෙනවා. හරි. දැන් ගෙවල ඉවර කරන්න හදාන්නේ. මම මේ ගෙවෙන කර්ම වලට වචනයක් කතා කරන්නේ මේවා මගේ කියන ආඩම්බර වෙන්නේත් නෑ. ආඩම්බර වෙන්න බෑනේ. ඉතින් කර්මනේ. ඒ වගේම අභිනන්දනය කරන්නෙත් නෑ. හැබැයි හොඳට දන්නවා වෙනදාට වඩා ඒ අප්‍රසාද ගති පහළ වෙන්න පටන් ගන්නවා අනුන්ගෙන් අමනාප ගති පහළ වෙන්න පටන් ගන්නවා මේ කර්ම දෙයක් ඒ පුද්ගලිත එක්ක ගැටිලා මම ප්‍රශ්නයක් ඇති කරන්න හොඳ නැහැ කියලා මේ කර්ම ගෙවෙද්දී පුදුමාකාර ඒ කර්මය අවබෝධ කරගෙන හේතුව හේතුඵල ධර්මය අවබෝධ කරන කර්මේ සහ කර්ම අවබෝධ කරගෙන මම මේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම ප්‍රතිපදාව මම මේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම චරණ ධර්මයක් මේට වැඩිය දුක් ආවත් මම මේ ප්‍රතිපදාව දරන්න ඕනේ කියලා බුද්ධම ප්‍රතිශක්තියක් එනවා. ඒක සාමාන්‍යයෙන් කොහොමඩක්වත් අත්දකම නැති කෙනාට හිතා ගන්නවත් බෑ. අපේ චරිතේ අපේ උච්චාරචුකම් අපේ පෞෂත්ව ලක්ෂණ අපේ ඇබ්බැහි අපේ කර්ම ශක්තිය අපි හිතන්නේ කරන්න බෑ කියලා නේ වෙනස් කරන්න බෑ කියලා ඒ කියන්නේ නිහීන මනසක් ඉච්ඡා බංගත්තටපත් වෙච්ච මනසක් සද්ධාව නැති මනසක් භාවනා කරනකොට මේ ඊර්ෂ්‍යාව මසුරුකම් මගෙන් දුරුකම් කරන්න ඕනේ මම මේක කරනවා මූල කර්මත්තන් ඉන්න තාක්කල් මං අරසයි යම් වෙලාවක ඊර්ෂ්‍යාවේ සහ මසුරුකමේ හේවණලි මට එන්න පටන් ගන්නවා අනේ හොඳයි මේ ගෙවෙන වෙලාවක් මම මේකෙන් අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව හැම දෙයකටම සමහිත පවත්වාගෙන අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන හිතක් පවත්වාගෙන යන්න ඕන කියලා ගත්තොත් ඒ ඇති වෙන වෙනස එන්න පටන් ගත්තට පස්සේ තේරෙන්න පටන් ගත්තට පස්සේ බාධාවකින් තොරව ඒ කටයුතු ටික දිගට පවත්තන්ට එයා සම්මා කම්මන්තේ සමන් කරන කටයුතු වලදී මේ කෙලස් ගෙවෙන එක හේම යnderලා හිත වැඩිපුර අවුල් කරන කටයුතු වලට නොයේදී ජීවන රටාව හදා ගන්න. වචන කතා කරන්න ගිහිල්ලා අනවශ්‍ය පටලවිල්ල ඇති නොකරගන්න කරනවා නම් ධර්ම කතාවක් කරනවා නැත්නම් කතා නොකර නිකන් ඉන්නවා. ජීවන රටාව ඒ කියන්නේ අපේ ආජීවය සකස් කරගන්නවා. අනේ මගෙන් කවදාකවත් කාටවත් හිරියරයක් ආදරයක් නොවේවා. කාගවත් මානසිකත්වයට කිසිම හේතුවක් නිසා බලපෑන්න යන්න එපා. ගෙවන්න වෙනවා කර්ම කල්ප කෝටි ගාණක්. ඊට මැඩි වැඩි කරන තියෙන අනේ ඔබතුමාටත් ඔබතුමිටත් තියෙන මට වගේම කර්මේතා කර්ම බලයක්. මම මේ විශාල බරපතලක වැඩක ඉන්න කෙනෙක් මට බෑ ඔය එක එක නයි ගන්තබා බිස්නස් උයේ නඩුව අහින්න ඒක ඕන කෙනෙකුට ගිල කරගන්න මට කාටවත් බලපෑම් කරන්න මයි කිසිම අධිකාරී ශක්තියක් නැහැ කිව්වට බොහොම ස්තුතියි මම අහිංසකයි මට බෑ කියලා කිසිම කෙනෙකුගේ ජීවිතයට බලපාන්න නැතුව ඉඳ ගියාම තමයි තේරෙන්න පටන් ගන්නවා ධර්මයේ නිසා අපිට ලැබුම් පොළ සකස් කරලා දීලා තියෙනවා තානායම් පොළ කවුරු ඇහුවොත් කියනවා මම භාවනා කරනවා මට ඌව කතා කර කර ඉන්න වෙලාවක් නෑ මම දන්නෙත් නෑ මම කට කතා වල කැමතිත් නෑ මට අවශ්‍යත් නෑ අනේ කරුණා කරලා මට පොඩි උදව්වක් කරනවද මෙතන යනවද කියලා යනවා මම හරියට කරලා තියෙනවා ළඟට ඇවිල්ලා නම් මොකද්ද සාංශ කරන්න ඕනේ උදව්ව කියලා අනේ මහත්තයෝ මට පොඩි උදව්වක් කරන්නකෝ මොකක්ද මෙතන යන්නකෝ පස්සෙන් පන්දට යන්නේ ඉතින් උදව්වන්න ඉල්ලන්නේ ඔච්චර තමයි දෙන්න තියෙන උදව්ව ඒ වගේම කවුරුත් භාවනා කරන වෙලාවක සතිය පිහිටන වෙලාව නිස්සද්ද වැඩ කරනලා කවදාකවත් කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න එපා. කෙරුවොත් තමන්ගේ භාවනාදී තමන්ට බාධා වෙනවා. කවුරු හරි මේ භාවනා කෘත්‍යයක් කරනවා නම් ඈත ඉඳලා කියන්නේ අනේතන සීලය වැඩෙනවා. සමාධිය වැඩෙනවා. ප්‍රඥා වැඩෙනවා. මම මේක සමාදන් වෙනවා කියලා. ඒ ඊර්ෂියාව සහ මාසුරුකම වෙනුවට මේ පැමිණිච්ච දේ ඒ විදිහට තියලා කරගන්න මනුස්සයට ඉදී කරගන්න ඇරලා අනුන්ගේ මානසිකත්වයට බලපාන්නේ නැතුව අනේ සීල දිනාට මගෙන් කරදරයක් නොවේවා. සීල දිනා මටත් කරදරයක් නොවේවා කියලා යනකොට ඒ ධර්මය සමනලයට අතු නැමුණා වගේ පුදුම විදියට උදව් කරනවා. පුදුම විදියට උදව් කරනවා. ඒක බුදුහාමුදුරන්ට මාරය අයින වෙලාවේදී කොච්චර ශක්තියක් ඇවිල්ලා තියෙනවද කියනවනම් ඒ වගේම දේවල් එන්න පටන් ගන්නවා. හැබැයි මේක ඊර්ෂ්‍යාවේ මසුරුකමේ අනිත් පැත්ත කියලා තේරෙන්නේ නැහැ. අනුන්ගේ සැප කැමැති වීම කියලා තේරෙන්නේ නැහැ. මා සතු වස්තු හැම කෙනත් එක්කම සමෝසෙ බෙදා දීම කියලා තේරෙන්නේ නැහැ. නිකාන් සාසන සම්පත්තියක් තේරෙනවා. පිරිච්ච ගතියක් තේරෙනවා. අනේ බුදුහාමුදුරුත් එක්ක ඉඳ තිබුණා නම් බුදුහාමුදුරුව කොච්චර ලස්සන මේවා විඳින්න ඇද්ද? මහා මොග්ගල්ලාන ස්වාමීන් කොච්චර මේවා ලස්සන විඳින්න ඇද්ද? ඒක නෙමේ මතු කර කර මතු කර කර තමන්ගේ සබ්‍රක්පචාරින් වහන්සලාට කියන්නේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මසුරුකම් තිබුණොත් දෝවචස්සයි වර්චස් ඔබට කවදාකවත් කාගෙන්වත් උපදෙස් ලැබෙන්නේ නැහැ. ඔබ ඒ නිසා නිහතමානී ව්‍යං, සුවච ව්‍යං, ඊර්ෂ්‍යාවට දෙත අනුස්සකී, ඉස්සුකී වෙනට අනුස්සකී ව්‍යං. අනුන්ගේ සැපකට ඊර්ෂ්‍යා කරන්න එපා. මච්චරීට අමච්චරී, මයිලඟ තියෙන ඕනම දෙයක් අනික් කටියත් එක්ක සමසේ බෙදෙන්න ලැබේවා නැත්නම් අපි කියන සාංගික කරනවා කියලා කියන්නේ. හැමදේම සාංගික වේවා. හැමදේම බුදු වස්තු ඔය සමාජවාදී අදහස තියෙන්නේ සම සමාජය කියලා වචනයක්. ඔක්කොමලා සමයි. ඔක්කොම සහෝදරයෝ මේ වස්තු ඔක්කොටමයි තියෙන්නේ. ආන්න එහෙම කටයුතු කරන්න ගියාට පස්සේ වස්තුවකින් කෙලස් නොඋපදන ගතියක් සම සමාජයේ තියෙන බුදුහමර ගාවත් තියෙන. බුදුහමර ගාව තියෙන්නේ තාංගික වචනේ. ඉතින් අපි පැවිද්ද වශයෙන් හෝ ගේ උපාසක උපාසිකාවන් වශයෙන් මේ ධර්ම ටික පුරුදු කරනවා නම් මහ සුවඳ ගහන ජීවිතයට අලංකාරයක් වෙනවා. මේක තමයි බෞද්ධ සංස්කෘතිය කියන්නේ. මේක තමයි හැදියාව කියන්නේ. මේක තමයි මනුස්ස ගතිය කියලා කියන්නේ. මේක තමයි මු르දු මෙලෙක් ගතිය කියන්නේ. ඉතින් හුඟ දෙනෙක් හිතන ඕක නෝන්ජල්කමක්, ඕක බය අඩු ගතියක්, කොහොම හිටියොත් එහෙම අර නිකට මේ මේ මෝඩ ඇම්බැට්ටය දැකපුවාම එළුවත් රවුල පානලු මගේ එකත් බාලපලයන් කියලා. එහෙම වෙයි අපි අපි නිකන් නිවටයෝ වෙයි කියලා. නෑ සිංහලයා නැගිට නිවට වෙලා නෙමෙයි. සිංහලයා නැගිටපු යුගයක් තිබුණා. ඔන්න ඔය ධර්ම ටික වඩලා අපි ආයුධ කරකින්ද හටම් කරලා නෙවෙයි ඒක ලැබුවේ. මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ගන්න නැතුව කළ යුතු කාරණා ටික සාසනික කටයුත්තත් කරනවා ආර්ථික කටයුත්තත් කරනකොට ඒ ඇති වෙන ඒ සාසනික සම්පත්තිය ඊර්ෂ්‍යා කරුවට ගන්න බෑ කාටවත්. මොකද මේක ප්‍රතිපදාවෙන් ගත් එකක් නේ. ඉතින් ඒ වගේම දැන් මෑතකදී එළිවෙච්ච මතයක් තමයි ලෝකෙම නිවන් දකින්න ඕනේ පොඩි පිරිසක් පොඩි පිරිසක් මේක ධර්මයේ අරගෙන මේකටම පණ දීලා ගත කරොත් මුළු ලෝකෙම හදන්න පුළුවන්. මුළු ලෝකෙම හදන්න පුළුවන්. ඒකට ඒ ඒ පැණි වැඩපිළිවෙලක් දැන් යනවායි කියන ඒ තරම ලෝකේ විනාශ වෙන්න නිසා. ඒ තරම්ම ලෝකේ පරිසර දූෂණයට ලක් වෙන්න නිසා. ඒ තරම්ම මේ පෘථිවිය රත් වෙන නිසා. ඒ තරම්ම කාලගුණේ වෙනස් වෙන නිසා භාවනා කරන අය දැඩි කරගෙන අදිෂ්ඨාන පූර්වක කරනවා ඕනෙම ලෝකෙ පිටපොට පළච්චාවයි මම සුවච වෙනවා. මම දුර්වච වෙන්නේ මේක අද්දුරු ප්‍රත්‍යක්ෂ දෙයක්. මට දුසිංගණන් හදන්න බෑ. මගේ ටික මම කරනවා කියලා බැලුවොත් එයාට විතරක් ලෝකයේ අනිකුත් ඉන්න සුවචත්ව දකින්න පුළුවන් වෙනවා. කවදාකවත් නැත්තම් පේන්නේ. ඒ නිසා අපි මේ සුවචගති ඇති කරනකොට අපේ නිවන විතරක් නෙවෙයි අපිත් එක්ක මේ ලෝකේ සම බෙදාගෙන වාසය කරන අනෙක් සුවචයත් එක්ක මිත්‍ර සම්පතයක් ඇති කරගෙන ඒ අය අතර ධර්මමය ඥාතිත්වයක් ඇති කරගෙන මේ ලෝකෙ මෙච්චරම කාමාතුරව මේ තරම්ම මේ තණ්හාවකින් වැඩ කරද්දී ඒකට ඊර්ෂ්‍යා කරන්න එපා තරහ වෙන්න එපා මසුරු වෙන්න එපා දොස් කියන්න එපා මට කරන්න දෙයක් තියෙනවා වෙන්දට වැඩිය පටිතද කරගන්න මෙන්නට වැඩිය සුවච වෙන්න මෙන්නට වැඩිය අනුසුකී අමච්චරි වෙන්න මේක වළක්වන්න ලෝකේ වෙන ශක්තියක් නැහැ ඒ නිසා මේ අදිෂ්ඨානයේ සියලු දිනාටම ඇති කර ගැනීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ආශිර්වාද දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා